සාදු පාරේතෝ නමෝ තස් භගවතු සූදානම් වෙන්නේ අපි කරගෙන ආපු ඒ පන්තිය ඒ ඉගෙනීම් මාලාවේ අභිධර්මයේ ඒ ඉතුරු කොටස් ටිකේ නම් සම්බන්ධ කරගෙන කතා කරන්න. මේ නිසා හැම හැම පන්ති වාරයකදී මම මතක් කරන්නේ මේ සඳහා අපේ ඉතාම විශේෂ කැපකිරීමකින්ද අවශ්‍ය වෙනවා. ඔබ පන්තියට කල්තියා එනවා කියලා කියන්නේ කැපකිරීමක්. නම් ඔබ ගිහි ජීවිතයේදී බොහෝ කැපකිරීම් කරනවා. ඒ කැපකිරීම් සියල්ලම අකුසල සිත් වලින් තමයි කරන්නේ. ලෝභය මුල් වෙලා, මෝහය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා තමයි මේ සියලු කැපකිරීම් ඔබ කරන්නේ. ජීවිතේ වැඩි හරියක් අපි කාලේ ඒ වෙනුවෙන් තමයි කැප කරන්නේ. නමුත් ඔබ මේ පන්තිය වෙන්න සෝදානම් වෙන්න කියලා සිහිපත් වෙන එකත් ඔබගේ කුසල් සිතක්. එතකොට ඒ සඳහා ඔබ කල්පියා පැමිණීම ඇවිල්ලා මෙතන කටයුතු කරලා මේ විදිහට මේ සෝදානම් වීමේ පටන් මේ අවසාන වෙනකම් ඔබට ඒ අරමුණු කරගෙන උපදින්නේ ඊටාම ප්‍රබල ඥාන සංපයුක්ත කාමාවචර කුසල් සිත් තමයි උපදින්නේ. මේ පිළිබඳව ඔබ නැවත නැවත එදිනදා කටයුතු කරනකොට මොන වැඩපොළ කරනකොට උනත් කොළ කෑල්ලක් හරි ලියාගෙන මේවා නැවත නැවත සිහිපත් කර කර ආවර්ජනා කරනකොට ඔබගේ දහම් දැනුම වර්ධනය වෙනවා වගේම මේවා අපිට නොතේරුණාට ඉතාමත් බල සම්පන්න ඥාන සම්පයුක්ත කුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපතින් නුවණැතුව උපදින්න හේතු මොනවද කියලා. ඥාන සම්පයුක්ත. ජාති ප්‍රඥාවෙන් යුක්ත. ත්‍රි හේතුකව ප්‍රතිසන්දි ලබන්න හේතු හැටියට පෙන්වන්නේ ධර්මයේ පිළිබඳ විමසීම, කතා කිරීම, හිතින් ප්‍රශ්න නගනගා ඒවා සම්මර්ෂණය කිරීම ඒවා දන්න අයගෙන් විමසීම පොත්පත් බැලීම මේවා යම් කිසි කෙනෙක් බහුල කොට වාසය කරනවා නම් එයාගේ ප්‍රඥාව දියුණු වෙනවා එයා උපනපන් ආත්ම භාව ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී පුද්ගලයා වෙනවා නුවණැති අය බවට පත් වෙනවා ඉතින් එතකොට මේකෙන් තේරෙනවා මේ අපි කැප කරන හැම මොහොතක්ම මෙලව පරලොව වශයෙන්ම අපේ දුක නිවෙනවා වගේම සාංශාරික ගමන සුවපත් කරන උදාර වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මේකට කරන කැපකිරීම අපතේ යන එකක් නෙවෙයි හිස් එකක් දෙවේ අනර්ථකාරී එකක් නෙවෙයි. ඉතින් ඒ වගේම මේ ධම අපිට ලැබෙන්න අතීතයේ හිටපු මේ සංඝ පරපුර මේක අපට අද ලැබෙන්න මොන තරම් වීරියක් කරලාද මේක අපේ අතටපත් කරලා තියෙන්නේ. අද වගේ මේ පොත්පත් බලලා මතකේ ආවර්ජනය කරගන්න තිබුණේ නැහැ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මේවා කටපාඩමින් තමයි අරගෙන ආවේ. මේකතුන් අහලා ඇති ඔය දීඝ බහනක, අංගුත්තර බහනක, සංයුක්ත බහනක කියලා දීඝ නිකාය, සංයුක්ත නිකාය කියන නිකාය වලට බෙදලා ඊට පස්සේ ඒවා ඒ ඒ සංඝ පිරිස් වෙනම කොටස් කරනවා. දීඝ නිකාය පාඩම් කරන කටපාඩම් කියනනේ දීඝ බහනක කියලා. මේ විදිහට කොටස් කරලා මේවා අන්තස්දාන නොවන විදිහට මොකද කටපාඩම් කියන එක වරදින්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. අමතක වුණොත් ඒකේ වැරද්ද අද දක්වා විතරක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකම් දෙවියන් මරුන් කුන් සහිත සමන බවුණන් සහිත සියලු ප්‍රජාවට ඒක බලපානවා. එතකොට ඒක මතක තියාගන්න මොන තරම් කැපකිරීමක් කරන්න ඕනද? ඉතින් බැමිණි පියාගේ සහාය කාලෙෙම ආහාර පාන නැතුව කැලේ තියෙන කොළ පොතු ආහාරයෙන් අරගෙන කුසගින්නේ තමයි මේවා මතක තියාගෙන ඇවිල්ලා තියෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලාට වාඩි වෙලා ඉන්න බෑ. නිදාගෙන වැල්ලේ ලියලිය මේවා පටපාඩම් කරා කියනවා. ඒ විදිහට තමයි මේ ධර්මය ආදාපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ධර්මයේ නිකම්ම නිකම් නෙවෙයි මෙලව මුළු සංසාර ගමනම සුවපත් කරන්න පුළුවන් සසර දුක සදහටම නිමා කරලා දාන ඒ උදාර ධර්මයේ තමයි මේ විදිහට අරගෙන ආවේ. ඒ නිසා අපි දන්නවා අපේ ශාස්ත්‍රඥ වහන්සේම අපිට ආදර්ශයෙන් දුන්නා දහම්සොඬ ජාතකයේදී ධර්මයේ වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරනවා. ජීවිතේ පරිත්‍යාග කරා බණ පදයක් අහනවා. ඒ ධර්මයේ වටිනාකම දන්න නිසා. ඒ නිසා ඔබ මෙතනින් නතර නොවේ මම හැම වෙලාවෙම මේ කාරණා මතක් කරන්නේ උනන්දුව කැපකිරීම උත්සාහය අවශ්‍යයි ඔබ මෙනෙහි කරන්න ඒකෙන් ලැබෙන ලාභය. ඒ නිසා මේ මානසිකාරය නැති වුණොත් අපි එදිනදා කරන කටයුතු වලදී අකුසල් සිත් වලින් තමයි කරන්නේ. ඒ නිසා මේ සතිපට්ඨානෙ දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න විශේෂයෙන් මේවා එදිනදා ජීවිතයට සම්බන්ධ කරගත්තාම කොළ කෑල්ලකට යාම මේ පත්‍රිකාවක් අතේ තියාගෙන මේ විදිහට අපිට මේවා ප්‍රගුණ කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඒ කාරණාවත් මතක් කරනවා. මතක් කරලා අපි හොඳයි ඉදිරි කටයුත්තට හිත යොමු කරන්න ඔබ සිහියෙන් අවධානයෙන් මේ කාරණා ගැන බොහෝම කල්පනාවෙන් අනුකම්ප දෙන්න පත්‍රිකාවට යොමු කරනකොට මම මේ සඳහා ඔබට අවධානය යොමු කරන්නම් ඉතින් ඔබ සාවධාන වහගෙන අපි ගිය සැරේ ගිය වර කතා කරේ සෝබන සිත් පිළිබඳව කතා කරා සෝබන සිත් 24ක් තියෙනවා කියලා අපි කතා කරා ඒ සෝබන සිත් 24න් කුසල් සිත් 8ක් තියෙනවා විපාක සිත් 8ක් තියෙනවා ක්‍රියා සිත් 8ක් තියෙනවා කියලා කතා කරා. එතකොට මේ කතා කරේ සෝබන සිත් වලින් කාමාවචර සෝබන සිත් පිළිබඳව. කාම ලෝකේ කාම භූමින තුල උපදින. එතකොට බ්‍රහ්මයන්ට ඊට පස්සේ ආර්යයන් වහන්සේලාට උපදිනවා නමුත් විශේෂයෙන් පොතක් යන අයට කාම ලෝකයේ ඉන්න අයට බොහෝ සෙයින් උපදින සිත් තමයි මේ කාමාවචර සිත් කියලා අපි කතා කරේ. ඒ කාමාවචර සිත් 24 සෝබන සිත් කියලා කතා කරේ. ඒවා කුසල් සිත් 8 කතා කරා අපි. ඒ වගේ සෝමනස්ස සාගත බව ඊට පස්සේ ඥාන සම්පයුක්ත බව සසංකාරික අසංකාරික බව අපි වෙනම ඒ කොටස වෙන වෙනම අරගෙන කතා කරා. මොකද්ද සෝමනස්ස? මොකද්ද ඥාන සම්පයුක්ත? මොකද්ද සසංකාරික කියන්නේ කියලා මේ විදිහට කතා කරා කුසල් සිත් අට පිළිබඳ සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත් කියලා මේ විදිහට අටක් කතා කරා. ඒ කොටසම විපාක වශයෙන් 8ක් ලැබෙනවා ඒ නමින්මයි නම් කරන්නේ අපි ඒකට මතක් කරා කොසල් සිත් කියලා කියන්නේ අපි උත්සාහයේ වීරියෙන් උපදවා ගන්න එක. එතකොට විපාක සිත් කියලා කිව්වේ ඒ කුසල් සිත් වල බලයෙන් අනුස්සායේ කර්ම ශක්තිය තුලින් කර්මයක් වශයෙන් විපාක වශයෙන් ලැබෙන සිත් සිත් වලට තමයි මේ විපාක සිත් කියලා කතා කරන්නේ. එතකොට කුසල් සිත් කියලා කියන්නේ උත්සාහයෙන් උපදවා ගන්නා සිත්. විපාක සිත් කියලා කියන්නේ ඒ කුසල් සිත් වල ආනුභාවයෙන් ඒ සුදුසු ප්‍රත්‍ය අවස්ථාව ලැබුණාම ඒ ඒ සිත් අපි කියන කර්ම සිත් කියලා කුසල් සිත් වලට ඒ කර්මයට අනුකූලව ලැබෙන සිත් විපාක එතකොට මේ විපාක සිතුත් ඒ නමින්ම නම් තමයි නම් කරන්නේ. නමුත් ඒකේ වෙනස අර විදිහට අපි දත යුතුයි. එතකොට විපාකය ලැබෙනකොට අපිට මෙලොව වශයෙන්, පරලොව වශයෙන් ඒවා මේ විපාකයේ තියෙන තාක්කල් ඒකේ ඉෂ්ට වූ යහපත් විපාක ලැබෙන හොඳ මනුෂ්‍ය ජීවිතයක්, ඒ වගේම මනුෂ්‍ය ජීවිතය තුළ සැප සම්පත් විඳලා නිදුක් නිරෝගී භාවය ලැබෙනක සත්පුරුෂ කල්යාණ මිත්‍රත්ව ලැබෙන මේ ඔක්කොම විපාක අපි කරපු අතීතයේ කරපු කුසල කර්මයන්ගේ විපාකය. අඩුම තරමින් අපි පහසුවෙන් බත් තුන් වේල කාලා පහසුවෙන් ගෙදරක දොරක නොතෙමි අඳුම් පැනදුම් ඇඳලා ඒ විදිහට ඉන්න එකත් ලෙඩ දුක් නැතුව මේවා අපි පෙර කරපු කුසලයන්ගේ බලයෙන්ම ලැබෙන දේවල් තමයි මේ විපාක වශයෙන් ලැබෙන දේවල්. එතකොට ඒ ටික අපි කතා කරා විපාක සිත් 8ක්. ඒ නමින්ම ඊට පස්සේ ක්‍රියා සිත් 8ක් පිළිබඳව කතා කරනවා. එතකොට මේ කුසල් සිත් විපාක සිත් කියන ඒවා ඒකාන්තයෙන් පුතග්ජනයන්ට උපදින සිත්. ක්‍රියා සිත් කියලා කියුවේ එතකොට මේ සිත් දිහේතුක දිහේතුක වන බව අපි කතා කරා. එතකොට ක්‍රියාසිත පිළිබඳව කතා කරන අවසන් කරා. නමුත් අපි යම් ආපහු පැහැදිලි කිරීමක් කරගත්තොත් මේවා උපදින්නේ පෘථග්ජන අයද නෙවෙයි නේද? බුදු පසේ බුදු මහරහත් කියන ඒ කෙලෙස් සහ මුලින්ම දුරු කරපු ඒ උතුමන් වහන්සේලාට තමයි මේ ක්‍රියාසිත පහළ වෙන්නේ. ඒ වගේම සෝවාන් සකදාගාමී අනාගාමී අයට මේ ක්‍රියාසුන් පහළ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ සහ මුලින්ම කෙලෙස් දුරු කරපුවාට. රහතන් වහන්සේලා පසේ බුදු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා කියන මේ උතුමන් වහන්සේලාට තමයි ක්‍රියාසුන් පහළ වෙන්නේ. මොකද මේ ක්‍රියාසින් කියලා කොටසක් අවශ්‍ය වෙන්නේ කෙලෙස් සහිත පුද්ගලයා යම් ක්‍රියාවක් කරනකොට අපි කය වෙහෙසවලා හෝ වචනයෙන් නිගන්ු කරගෙන හෝ අපි යම් යම් දේවල් කරන කෑම බීම ගැනීම රැකී ආරක්ෂා කිරීම එදිනෙදා කටයුතු කිරීම මේවා පුතග්ජනයයි කරන්නේ එක්ක කුසල් සිත් වලින් නැත්නම් අකුසල් සිත් වලින් කියලා මම මතක් කරනවා මේ විපාක සිත් වලින් මේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන කියන්නේ කය සොලවලා වචන කතා කරන ඒවා මේ විපාක සිත් වලින් කරන්න බෑ විපාක ඇතැම් විපාක වලට කරන්න පුළුවන් ඉරියව්ව පවත්වන්න. ඇතැම් විපාක වලට ඉරියව්වවත් පවත්වන්න බැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් භවග්ග සිත් වගේ සිත් ගත්තහම දැන් අපි ප්‍රතිසන්දිය සමගම අපිට පහළ වෙලා තිබුණ මෙන්න භවංග සිත් කියනවා අපි දන්නවා ඒ ඒ භවංග සිත් වලට ඉරියව්වක් පවත්වන්න බෑ අපි උදාහරණයක් වශයෙන් අපි නිින්ද කියපු වෙලාවක සිහි නැති වෙලාවක අපිට දැනගන්න පුළුවන් හිත තියෙනවා ඒ තියෙන භවංග මට්ටමේ. දැන් අපේ කය කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඇදගෙන වැටෙනවා. නිින්ද ගියපු ගමන් වැටෙනවා. ඒ කියන්නේ ඉරියව්ව පවත් ගන්න බෑ. භවංග සිත් වලට. එතකොට විපාක සිත් වලින් මේ ඉරියව්ව පවත් ගන්න පුළුවන් සිත් හැටියට තියෙන්නේ කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා කුසල විපාක අහේතුක පැත්තේ නෙවෙයි කුසල විපාක කාමාවචර සිත් 8ෙන් පුළුවන් ඉරියව්ව පවත්වන්න හැබැයි ඒ ඉරියව්ව තුළ අපි අතපය සොලවනේවා කතා කරණේවා කරන්න බෑ ඒ විපාක සිත් වලට ඒවා කරන්නේ කුසල් සිත් වලින් හරි අකුසල් සිත් වලින් ඒ නිසා මම ගිය සැරේ අවධාරණය ලක් කරලා ඔබ යම් ක්‍රියාවක් කරනකොට ඔබ තුල සිහිය තිබුණේ නැත්තම් එහෙනම් ඔබට උපදින්නේ ඒකාන්තයෙන් අකුසල් සිතක්. ඒ අකුසල් සිතකින් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. අන්නේගේ අවධානයත් ඔබ මතක තියාගන්න. සිහිය නුවණ නැති හැම මොහොතකම අපි නොදන්නවා වුණාට අපි තුල හැම ක්‍රියාවක් තුළ කතා කරන හැම වචනයක් තුළම සිහිය නුවණ නැත්තම් වැඩෙන්නේ අකුසලයේ බව හොඳට මතක තියාගන්න. ඒ අකුසලයට විපාක දෙන්න පුළුවන්. මොකද කුසල් සිත් වල අනිවාර්යෙන් සිහිය යෙදෙනවා. සෝමන සාධාරණ ධර්මයක් තමයි සිහිය කියන්නේ. ඒ නිසා සිහිය හැම කුසලයකම යෙදෙන්නේ. සිහිය නැත්නම් හැම එකක්ම අකුසල්. ඒ හැම අකුසල් සිතකින් ඔබට එක්ක manuss ලෝකයේ දුක උපද්දවලා දෙනවා. එහෙම නැත්නම් සතර අපායේ තැනක ඔබට දුක උපද්දවලා දුක් විඳින්න සලස්සන. ඉතින් මෙන්න මේ අවදාන සාංශාරික දුක මෙලව උරුමවන දුක පිළිබඳව ඔබ හරියට තේරුම් ගත්තොත් එක මොහොතක්වත් සිහියෙන් තොරව ගත කරන්නේ නෑ ඔබට හරියට මේකේ අවදානම අනතුරු ඔබට වැටහුණා. ඉතින් අන්න ඒ නිසා මම මේ කතා කරන්න යන්නේ ක්‍රියාසිත පිළිබඳව. එතකොට අපි ඒ විදිහට මොනවා හරි කතා කිරීම හෝ කයින් කරන ඕනම දෙයක් කුසලයෙන් අකුසලයෙන්. රහතන් වහන්සේලාට කුසල් අකුසල් සහමුලින්ම ප්‍රහීන වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලායි සියලු සිද්ධි කරන්නේ මෙන්න මේ අපි අවසානයේ කතා කරපු ක්‍රියාසිට වල බලයෙන්. ඒ සිත නම් කරන්නේ ඒ විදිහටමයි සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත කියලා. ඒ විදිහට තමයි අටම නම් කරලා තියෙන්නේ ඒ ක්‍රමානුකූලව. හැබැයි මේ වගේ යෙදෙන චෛතසික ධර්ම ගන්නත් සමානයි. කිසිදු වෙනසක් නැහැ. මේ වගේ වීර්යය යෙදෙනවා, සද්ධාව යෙදෙනවා, සතිය යෙදෙනවා, ප්‍රඥාව යෙදෙන දේවල් තියෙනවා. ඒ හැම එකක්ම අනිසිත් තුළ තියෙනවා. නමුත් මේ සිත් තුළ චේතනාවේ නානත්වය නිසා ඒ වගේ වෙනස්කමක් තියෙන බුද්ධියේ ඒ වගේ සකස් වෙන විපාක ඒ වගේ සකස් වෙන ස්වභාවය වෙනස්. එතකොට මේ ක්‍රියාසිද්ධියන් කුසල නොවුණු කර්ම විපාකත් නොවුණු සිත් කොටසක්. ඒ ඒ ක්‍රියාවක් සිද්ධ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙලා යන සිත්. මේ නිසා තමයි ඒවා ඒ විදිහට නම් කරලා තියෙන්නේ ක්‍රියාවන් සිදු කිරීම සඳහා පමණයි. එතකොට ඒ වගේ කවදාවත් කර්ම සකස් වෙන්නේ නැහැ. කාමාවචර වුණාට මේවා කාම ලෝකේ පහළ වෙන්න පුළුවන් රහතන් වහන්සේලා රූප ලෝකේ පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ කවදාවත් කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා පිළිබඳව ඒ බඩුවා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේට. එතකොට අපි ඒව පිළිබඳව තවත් ටිකක් ආපහු අපි ඉදිරි පාඩම් කතා කරනකොට සම්බන්ධ වෙනවා. මේ වෙනකොට අපි කාමාවචර සිත් ඔක්කොම කීයක් කතා කරලා තියෙනවද? කාමාවචර සිත් ඔක්කොම සියල්ලම 54ක් සෝබන සිත් 24යි අශෝබන සිත් 30ක් කියලා මේ විදිහට ඔක්කොම කතා කරලා දැන් ඔන්න අපිට ඔළුවේ මේ ටික තියෙන්න ඕනේ ඉදිරි පාඩමට යන්න. එතකොට අකුසල් සිත් 12යි අහේතුක සිත් 18 කියන කතා කරා. ඒකෙන් ක්‍රියා සිත් තුනක් තියෙනවා. අනිත් ඒවා අහේතුක විපාක සිත් 15ක් කියලා තියෙනවා. එතකොට ඒවා අශෝබන සිත්. සෝබන සිත් වල කාමාවචර සිත් සෝමන කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි ඔන්න ඔච්චරයි අමාරු නෑ ඒ වගේ බොහෝ විට තියෙන එක වගේ දේවල් තමයි දැන් කුසල් සිත් ගත්තොත් මුල් 8 විතරයි ඒත් ඔක්කොම ඒ සමානයි ඒ විදිහට දැන් අපි ඒක ආවර්ජනය කරා ඒ ටික අපි ගිය වර පාඩමේදී सिद्ध කරා. දැන් ඊළඟ අපි අලුතෙන් අලුත් කාරණාවක් හැටියට පටන් ගන්න තියෙන්නේ ඔබට පත්‍රිකාවක් දීලා ඇති කාමාවචර සිත් 54 ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන සිත් කියලා. මේක තමයි ඔබ දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඒක කෙරලා ගන්න. එතකොට ඔබ මේ පත්‍රිකාවට අවධානය යොමු කරගෙන මේ මාතෘකාව පොතේ ලියාගෙන මේකේ මොනවා හරි විශේෂ කාරණාවක් තියෙනවනේ මේ මාතෘකාව යටතේ පොතේ ලියාගන්න. එතකොට මේකට අලුත් කාරණාවක් අමතක වෙනවා නම් ඔබට සිහිපත් වෙන්න. ඉස්සරලා කතා කරපු ටිකම තමයි මේ යම් පෙළගැස්වීමක් කරන්න පුද්ගලයන් වශයෙන්. හොඳයි ඒක සඳහන් වෙනවා මේ කාමාවචරසිත සූපනස එවත් 54 ඒ ඒ පුද්ගලයාට ඇතිවන සිත් මෙසේ දත යුතුයි කියලා. එතකොට පුද්ගලයෝ පිළිබඳව සඳහන් වෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහත් රහතන් වහන්සේට අනාගාමී පුද්ගලයන් වහන්සේට සෝවාන් පුද්ගලයන් වහන්සේට සෝවාන් සකදාගාමී පුද්ගලයන් වහන්සේ පුතග්ජන කියලා තියෙනවා. එතකොට පුතග්ජන කියනකොට මාර්ගඵල නොලබපු කාම ලෝකවල රූප ලෝක අරූප ලෝක සතර පායන හැම තැනකම ඉන්න මාර්ගඵල නොලබපු අය. එතකොට දැන් හොඳට දැන් බලන්න මෙතන තියෙනවා බුදුරජාණන් වහන්සේට මේ කතා කරපු කාමාවචර සිත් 54න් බුදුවරයන් වහන්සේලාට උපදින්න මොන මොන සිත් පිළිබඳවද කියන්නේ. උඩ එකේ සඳහන් වෙනවා. හසිතුප්පාද සිත හැර අහේතුක සිත් 17 උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේට හසිතුප්පාදේ කියන එක මේ සිනහව කියන එක බුදුරජාණන් වහන්සේලාට පහළ වෙනවා. නමුත් මේකේ ආචාර්ය මතයකුත් තියෙනවා. මේ යටින් වරණන් ඇතුලේ දාලා තියෙනවා. අට කතාවල ඇතම් ආචාර්යවරුන් කියනවා බුදුරජාණන් වහන්සේලාටත් මේ හසිතුප්පාදේ කියන එක පහළ වෙනවා. නමුත් බහුතර මතේ බුදුරජාණන් වහන්සේට ඒ විදිහට මේ අහේතුක හසිතුප්පාදේ පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් හේතුව බුද්ධ චරිතය ගැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ නිකම්ම සිනහපාල කරන්නේ නැහැ. මොනවා හරි කාරණාවක් කරුණක් නිදානයක් ඇතුවමයි සිනහපාල කරලා තියෙන්නේ. මේ සිනහව කියන එකත් සාමාන්‍ය පුතක් යන අය වගේ නෙවෙයි ඒ සිනහ පහළ කිරීම පිළිබඳව අපි ගිය සැරේ මේ ක්‍රියා ක්‍රියාසිත කතා කරනකොට හසිතුප්පාදේ ගැන කතා කරන සිනහව පිළිබඳව. එතකොට බුදුරජාණන් අපි හිතා ගන්නවා ඒ ඒ අනුසාරයෙන් මේ හසිතුප්පාදේ හැර අහේතුක සිත් 17ක් පහළ වෙනවා. එතන ක්‍රියාසිත දෙකක් තියෙනවා. අකුසල විපාක සිත් හතයි කුසල විපාක සිත් 8යි ක්‍රියාසිත දෙකයි. ඒ තමයි 17. ඊට පස්සේ මහා විපාක අට බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නමක් බුදු වීමට පෙර මව් කුසක උපදිනකොට බුදුවරයන් වහන්සේලාට විපාක වශයෙන් උපනින්නේ කාමාවචර සිත් 8න් එකක් උපදිනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේලාට මේ ඥාන සංපයුක්ත විපාක සිත් තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් අවදාව ඥාන විප්‍රයුක්ත සිත් ලැබෙන්නේ නැහැ. මොකද කාමාවචර සිත් වල කුසල පැත්තේ කුසල විපාක සිත් 8ක් තියෙනවා. එකක් ත්‍රි හේතුක සිත් 4යි, වි හේතුක සිත් 4යි. ඒ කියන්නේ ඥාන සංපයුක්ත හා ඥාන විප්‍රයුක්ත කියලා තමයි මේ සිත් නම් කරලා තියෙන්නේ. එතකොට ප්‍රතිසම්පි වශයෙන් කවදාවත් බුදුරජාණන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ. නමුත් ඇතැම් කටයුතු වල මේ විපාක වශයෙන් දැන් අපි කියනකොට ඒ බුදුරජාණන් වහන්සේලාට අතීතේ පාරමී පුරලා ඒ කුසල ශක්තියෙන් විපාක වශයෙන් යම් යම් දේවල් ලැබෙන්න පුළුවන්. ඒ විපාක වශයෙන් ලැබෙනකොට දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම බුදුරජාණන් වහන්සේ අතීතයේ කරපු පාරමී කුසල බලය නිසාම ලැබිච්ච දේවල්. එතකොට ඒවා විපාකානුභවයෙන් ලැබුණා. ඒ විදිහට මේ විපාක සිත් බුදුරජාණන් වහන්සේලාට අටම උපදින්න පුළුවන්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසි හතර පමණක් උපදින. එදිනදා කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාවට වඩිනකොට ධර්ම දේශනා කරනකොට බින්ද පාතේ කටයුතු කරනකොට ඒ තමන්ගේ ශරීර කෘත්‍යයන් ආදී සියලු දේවල් කරනකොට ඒ මං කිව්වා මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ක්‍රියාසිට තුළින් තමයි ඒවා සිද්ධ කරන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාට ක්‍රියාසිත තියෙනවා ඥාන සම්පයුක්ත සිත් හතරයි ඥාන විප්‍රයුක්ත සිත් හතරයි. තුන ඥාන සම්පයුක්ත සිත් හතර පමණයි බුදුරජාණන් වහන්සේලාට ක්‍රියාසිත වලින් පහළ වෙන්නේ. එතකොට ඔක්කොම තියෙනවා 29ක්. බුදුරජාණන් වහන්සේලාට ඔය කියන සිත් 54 29ක් පහළ වෙනවා. පහළ නොවෙන්නේ මොනවද? අකුසල් සිත් 12ම පහළ වෙන්නේ නැහැ. ඊළඟට අය මොනවද? ඥාන විප්‍රයුක්ත ක්‍රියාසින් හතර පහළ වෙන්නේ නැහැ. අය ඔව් අශෝභන සිත් කිව්වහම කොටස් දෙකක් තියෙනවනේ නේද? දෙක එකක් තමයි අකුසල්. ඊට පස්සේ තියෙනවා අහේතුක සිත්. දැන් අහේතුක සිත් වලින් 17ක්ම පහළ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට පහළ නොවනවා නම් අහේතුක සිත් වලින් පසිතුප්පාදය විතරයි පහළ වෙන්නේ. අනිත් අහේතුක සිත් 17ම පහළ වෙනවා. ඇතැම් ආචාර්යවරු එයත් පහළ වෙන බව සඳහන් වෙනවා. මේ ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිතුත් ඇතැම් ආචාර්යවරු කියනවා පහළ වෙනවා කියලා. නමුත් ඒක අපි අදහසක් වශයෙන් කියන්නේ මොකද පොත්වල මේ පිටුතුන් බලනකොට තිබුණොත් එහෙම ඔබට හිතෙන්න පුළුවන් ඉදා පන්තියේ කතා කරන්නේ පහළ වෙන්නේ කියලා දැන් මේ පොතේ තියෙනවනේ කියලා අනිම සැකයක් ඇති වෙන නිසා තමයි ඒ දාලා තියෙන්නේ. නමුත් අපි විශේෂයෙන් පිළිගන්නේ ඥාන සම්පයුක්ත සිත් තමයි බුදුරජාණන්ට පහළ වෙන්නේ. මොකද බොහෝ කාලයක් අති දීර්ඝ කාලයක් මේ නුවණ කියන එක පුරුදු කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ නැත්තේ මොනවද? කාමාවචර කුසල් සිත් 8. කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. කුසල් සිත් 8යි අකුසල් සිත් 12යි ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් 4යි හසිතුක්වාදයයි කියන මේ සිත් පහළ වෙන්නේ නැහැ. එතකොට ඔබට පහළ නොවන සිත් ටික ඕනනම් පොතේ තියාගන්න පුළුවන්. පහළ වෙන සිත් ටික මෙතන තියෙනවා. වැඩිපුර අවශ්‍ය නම් මේ සිත් 54 පිළිබඳව දන්නවා නම් ඔබට ඉතින් මේ මේවා හිතා ගන්න පුළුවන්. ඉතින් මේවා ගැන හිතන කොටත් අපේ අර නුවණ වැඩෙනවා. මොකද අපි හිතන්න මනස වෙහෙවන නිසා. හරිනේ එකේ ගැටලුවක් නැහැ. තියෙනවා නම් තියෙනවා නම් කතා කරන්න කවුරු හරි. ඊළඟට රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට අහේතුක සිත් 18ම උපදින්න පුළුවන්. මොනවද අහේතුක සිත් 18? අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියාසිත 3යි. අනේ 18ම රහතන් වහන්සේලාට උපදින්න පුළුවන්. මහා ක්‍රියාසිත 8ම උපදින්න පුළුවන්. ඊට පස්සේ මහා විපාක සිත් මොනවද? කාමාවචර ඒ කුසල විපාක සිත් 8ම උපදින්න පුළුවන්. ක්‍රියාසිත අටම උපදින්න පුළුවන්. එතකොට 34ක් රහතන් වහන්සේලාට පහළ වෙනවා. එතකොට පහළ නොවෙන්නේ මොනවද? අකුසල් සිත් 12යි කුසල් සිත් 8යි මේ වේගයට වඩා අපිට වේගින් ඒවට අන්න ඒක තමයි ප්‍රගුණ භාවය කියලා කියන්නේ හිත ඒවට හුරු කරලා තියෙන්න ඕනේ. මේවා අපි නිතර නිතර බලනවා නම් මෙනෙහි කරනවා මේ අනේ කාරණාව එන්න. මේ පත්‍රිකාව අරගෙන ගෙදර දෙන්න ඔබ මේ විදිහට පොහුණු වෙන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ උපදේශ සිත් විතරයි. නැති සිත් මොනවද කියලා තනියම අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ අනාගාමී ආර්යයන් වහන්සේලා අනාගාමී ආර්යයන් වහන්සේලාට දිට්ඨිගත සම්පයුක්ත සිත් 4 දෝමනස්ස සිත් 2 හා විචිකිච්ඡා සිත් යන සිත් 4 හැර ඉතිරි අකුසල් සිත් 5 පහළ වෙනවා. දිට්ඨිගත සම්පයුක්ත සිත් පහළ වෙන්නේ නැත්නම් මොකද? ඒ අකුසල් සිත් වලින් සෝවාන් මාර්ගයෙන්ම දිට්ඨිය අයින් කරලා තින්නේ. ඒ නිසා අනාගාමී වෙනකොටත් ඒකයි ඒ විදිහටම සෝවාන් මාර්ගයෙන් මේක සහවලින්ම ප්‍රහීණය කරන්න දික්තිගත සංපයුක්ත සිත් අකුසල් සිත් වලින් ඒ නිසා අකුසල් සිත් වලින් ලෝභ මූල සිත් 8 තියෙනවා දික්තිගත සංපයුක්ත ලෝභ මූල සිත් හතරක් අනේ හතරයි අනාගාමී උතුමන් වහන්සේලාට මේ කාම රාගයේ තියෙන එක සහ මුලින්ම නැති කරලා තියෙන නිසා උන්වහන්සේලාට මේ ද්වේෂය පටිඝය උපදින්නේ නැහැ. පටිඝානුසය සහ මුලින්ම නැති කරලා තියෙනවා. ඒ නිසා දෝමනස්සසාරක සිත් දෙක උපදින්නේ නැහැ. ඒ වගේම මේ දිට්ඨියත් එක්ක බැඳිච්ච තව මෝහ මූල සිත් දෙකෙන් විචිකිච්ඡාසාරක සිත් මෝහ මූල සිත් වල එතකොට අන්නේ විචිකිච්ඡාව කියන එකත් මේ දිට්ඨිය හාන්න තියෙන්නේ. ඒ නිසා විචිකිච්ඡා සංපයුක්ත සිත මෝහ මූල සිත් තුළ ඒ සිත උපදින්නේ නැහැ අකුසලකට. එතකොට ලෝභ මූල සිත් හතරෙන් දිට්ඨිගත සංපයුක්ත සිත් හතරයි, දෝමන දෝමනස්ස සිත් දෙකයි, දේශ මූල සිත් දෙකයි, විචිකිච්ඡා සංපයුක්ත සිත හැර උපදිනවා පහක් මොනවද? අකුසල් සිත් වලින් දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරයි. දිට්ඨිගත විප්පයුක්ත සිත් හතර. ඒ කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත්. ඒ විදිහට කියනවා සසංකාරික සිත්. උපේක්ෂා සාගත දිට්ඨිගත විප්පයුක්ත අන්නේ විදිහට ලෝභ මූලක. ඒ හතරයි මෝහ මූල සිත් දෙකෙන් උද්දච්ච සංස්පයුක්ත සිත්. අන්නේ පහයි ඒ අකුසල පැත්තේ පහක් පහළ වෙනවා. ඊට අමතරව හසිතුප්පාදය රහතන් වහන්සේලාට නිසා අහේතුක සිද්ධාහට ගත්තාම හසිතුප්පාදයේ හැර ඉතිරි අහේතුක සිද්ධා අතම පහළ වෙනවා අනාගාමී උතුමන් වහන්සේලා. ඇයි එහෙම කියන්නේ උන්වහන්සේලාට අපි වගේම රූප දකිනවා, සද්ද අහනවා, ගන්ධ රස ස්පර්ශයන් දැනගන්නවා. ඉතින් ඒ නිසා මේ අහේතුක සිද්ධා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සියල්ලටම පහළ වෙනවා. මේවා අහේතුක වුණාට මේ වගේ කර්ම සකස් වෙන්නේ නැහැ. මේ වගේ අනුසය අනුසයවත් මේ හිත්වල කෙලෙස් අනුසයවත් වෙදිලා නැහැ. ඒ නිසා ඒවා පිරිසුදු සිත් පරමාර්ථ ධර්මයන් අරමුණු කරන සිත් කියලා අපි අර මේ විපාක සිත් පිළිබඳව කතා කරනකොට කතා කරනවා. ඉතින් ඒ නිසා ඒ දැකී ඇහි වශයෙන් රසවිඳ ගැනීම ආදී මේ කාමාරණෝ කාම ලෝකයේ ඉන්නකොට මේ ආයතන තියෙනවනම් ඒවා පහළ වෙනවා. ඒ නිසා මේ අනාගාමී වහන්සේලාට අහේතුක සිත් වලින් 17ක් පහළ වෙනවා. ඊට අමතරව මහා කුසල් සිත් 8ක් අනාගාමී වහන්සේලාට පහළ වෙනවා. මොකද උන්වහන්සේලා සහ මුලින්ම කෙලෙස් ප්‍රහීන කරලා නැති නිසා කුසල් සියල්ලම පහළ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ මහා විපාක සිත් 8ක් පහළ වෙන්න පුළුවන්. එතකොට ඔක්කොම පහළ වෙනවා 38ක්. එතකොට පහළ නොවෙන්නේ මොනවද? සිත් 54න් ආන ක්‍රියා සිත් 8 පහළ වෙන්නේ නැහැ. ඊට අමතරව අකුසල පැත්තෙන් පහළ වෙන්නේ නැහැ. දීතිගත 4යි, දෝෂ මූල 2යි, මෝහ මූල එතකොට 38ක් අනාගාමී බුද්ධලයන්ට ඇති වෙනවා මේ 54. පැහැදිලි නියමෝටම එතකොට අපි මේ කතා කරපු ඒවාම මේ බුද්ධලයන්ට ලැබෙන විදිහ. මේවා ඉදිරියේදී හා ඇතැම්සින් දහම් කරුණු විසර්ජනය කිරීමේදී අවශ්‍ය වෙන නිසා තමයි මේක මෙතනදී කතා කරන්නේ. ඊපස්සේ සෝවාන් සකදාගාමී උතුමන් වහන්සේලා මේ උතුමන් වහන්සේලා ගැන අපි මාර්ගඵල සිත් ගැන උගන්වන කොටත් මේවා පිළිබඳව මේ උතුමන් වහන්සේලා ගැන කතා කරනවා. උන්වහන්සේලාට මොන මොන කෙලෙස් ප්‍රහීන වෙලා තියෙනවද කියන එක. මේ අනුසාරයෙන් අපිට මේ මේ උතුමන් වහන්සේලාට ප්‍රහීන සිත් කෙලෙස් පිළිබඳව දැනුමක් ඇති කරගන්න පුළුවන් මේ සිත් අනුසාරයෙන්. ඊළඟට සෝවාන් සකදාගාමී උතුමන් වහන්සේලා උන්වහන්සේලා ත අකුසල් සිත් පැත්තෙන් උන්වහන්සේලාට අර දිට්ඨිගත සංපයුක්ත සිත් හතර ලෝභ ගුණ සිත් පැත්තේ පහළ වෙන්නේ නැහැ ඊට අමතරව අර කියපු අකුසල මෝහ ගුණ සිත් වල විචිකිච්ඡා සානක සිත් පහළ වෙන්නේ නැහැ නීතිවලින් හතම පහළ වෙනවා. දෙකකට විප්‍රයුක්තකින් හතර පහළ වෙනවා. දේශ මොහොල සිත් එක පහළ වෙනවා. උද්දච්ච සම්පයුක්ත සිත් පහළ වෙනවා. මේ කාර්ය සෝවාන් සකදාගාමී සුමත්. එතකොට අහේතුක සිද්ධාන ගත්තාම අහේතුක සිත් වලින් හතු දුක්ඛාමේ හැර ඉතුරු සිද්ධා හතම මාතෘකාට උපදින්න පුළුවන්. මේ හතේතු සිද්ධ කරනවා. මහා කුසල් සිත් අටම උපදිනවා මහා විපාක සිත් අටක් උපදිනවා එතකොට ඔක්කොම සිත් 40ක් උපදිනවා සෝවාන් සකදාගාමී උතුමන් වහන්සේලාට මේ කාමාවචර සිත් 54 ඊළඟට පෘථග්ජන අයත එතකොට කාම ලෝකයේ තුල ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයන් මේ කාම ලෝකේ කියවන සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සියල්ලමයි. ඒ වගේම ඇතැම් රූපාවචර භූමියවල ඇතැම් අරූපාවචර භූමියවල මේ කාමාවචර සිත්වලින් ඇතැම් සිත් පහළ වෙනවා. අකුසල පැත්තේ කුසල පැත්තේ පහළ වෙනවා. එතකොට අපි ඒවා පිළිබඳව ඉදිරියේදී කතා කරමු. එතකොට මේකේදී පොතක් ජන කියවහම අර කියපු පොතක් ජන කියලා කියන්නේ මාර්ගඵල නොලබපු කෙලෙස් කිසිවක් ප්‍රහීන කරලා නැති අය. එතකොට අකුසල් 12ම පහළ වෙන්න පුළුවන්. හසිත උපාදේ හැර ඉතිරි අහේතුක 17ක පහළ වෙනවා කොටස් ගැන සියලු දෙනාටම මහා කුසල් 8ම පහළ වෙන්න පුළුවන්. එතකොට මේ මතක තියාගන්න මේ මහා කුසල් 8 කියන කොට ඒ ඒ අවස්ථාවල ගත යුතුයි. පොදුවේ තමයි නම් කරලා තියෙන්නේ. දැන් මහා කුසල් සිත් අතේ අපි කියමුකෝ මේ දුගතියේ නායක මේ සංගත අපායේ නායක ඒ වගේම නිරේ නායක මේ වගේ වෙනස්කම් වෙනවා. කුසල් සිත් පහළ වෙනවා. අපි ආදී උපපත්තියක් නිරේ නිරේ එහෙම නැත්නම් පිරිසම් ලෝකේ ප්‍රේත ලෝකේ මේ වගේ කුසල් සිත් පහළ වෙන්න පුළුවන්. දැන් නෑ. එහෙම පහළ නොවුනා නම් කවදාවත් ඒ සත්‍යෝ සුඛදීකට පැමිණෙන්නේ නෑ. නමුත් මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙනවා කියන එක නම් ඉතාම දුර්ලභයි. මොකද අහේතුක භාවයේ සහ හිතන්න කරන්න සමාන කල්පනා කරලා කටයුතු කරන්න දැනෙනවා. ඒ නිසා නමුත් ඉති කලාතුරකින් පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ මහා විපාක අටම පහළ වෙන්න පුළුවන්. හැබැයි මේ මහා විපාක කොළෙකට සතර අපායේ කිසිදු සත්වයකට මේ මහා විපාක අට පහළ වෙන්නේ නැහැ. කාම ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ එන්න සත්වයන්ට තමයි පහළ වෙන්නේ. නමුත් පොදුවේ අපි කතා කරනවා මේ විපාක සිත් කියලා කතා කරනකොට පුතග්ජනයන් කියලා මේ විපාක සිත් අටම පහළ වෙන්න පුළුවන් නමුත් මේවා අපි භූමි වශයෙන් බෙදනවා. සතර ආපාය, මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝකෙ, භ්‍රම ලෝක කියලා මෙන්න මෙහෙම බෙදනකොට මේ පුතග්ජන සත්වයෝම මේ විදිහට බෙදීමේදී ඒවට වෙනස්කම් වෙනවා. මේවා පිළිබඳව අපි පසු පාඩම් වලදී කතා කරා. ඉතින් ඒ නිසා ඒ ඉදිරි සත්වයට කවදාවත් ඒ සිත් පහළ වෙන්නේ නැහැ. ත්‍රිසං සත්වයට පහළ වෙන්නේ නැහැ. ඒ සත්වෙන්ද පහළ වෙන්නේ හැම වෙලාවෙම අහේතුක අකුසල විපාක සිත් තමයි බොහෝ සෙයින් පහළ වෙන්නේ. එතකොට පොතක් ඥානයට මේ 54න් 45ක් මේ විදිහට පහළ වෙන්න පුළුවන්. පහළ නොවෙන්න පුළුවන් සිත් මොනවද? අහේතුක සිත් වලින් හසි දුක්පාදය ඊට පස්සේ අහේතුක අහේතුක නෙවෙයි සමාවෙන්න සෝබන සිත් වලින් ප්‍රයාසිත අට එන්න මේ පිට පහළ වෙන්න බෑ මේ පිටියේ මොනවා හරි ගැටලුවක් තේරුම් නැති අය ඉන්නවා නම් කියන්න ඒ කොටස අවසන් කරනවා දැනට කතා කරනවා ගොඩ මේ පිළිබඳව මේ අවසාන කාලයක් දෙනවා මේ පොතේ හරි මොනවා හරි හාෆ් පේජ් එක හරි පොලේ එක හරි කමන්නේ ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් පොල කෑල්ල කියලා හරි මේ මේක අවසානයේදී අපි කතා කරමු දැනටත් මේ තියනවා නම් කිසිම ගැටලුවක් නැහැ කාටවත් තියනවා ඉදිරිපත් කරන්න හොඳයි දැන් අපි ওই විදිහට කතා කරේ කාමාවචර සිත්යේ බදව 54ක්. එතකොට මේ කාමාවචර සිත් කියන්නේ මොනවද කියලා අපි කතා කරා. කාම ලෝකයේ තුල බොහෝ දේම උපදින සිත් කාමාවචර සිත් කියලා කියනවා. ඒවා තමයි යටි අවීතිය පටන් උඩින් පරිණිත වසවර්ග දිව්‍ය ලෝකයේ දක්වා මේ මේ තැන්වල හැසිරෙන උපදින සත්වයන්ට බොහෝ දෙයින් උපදින සිත් කියන අර්ථයෙන් ආමාවචන සිත් කියලා කතා දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රූපාවචන සිත් පිළිබඳව. දැන් දැන් මේ කතා කරනකොට ප්‍රශ්නයක් ගැටලුවක් නැත්තම් ඒ පත්‍රිකාව උපකටකින් කියන්න තව පොඩි පත්‍රිකාවක් කියලා දෙන රූපාවචන සිත් කියන්නේ මේ රූපාවචර කියන පොඩි පත්‍රිකාවක් තියෙනවා. ඒක අපිට ගන්න. හරි හොඳයි දැන් අපි අලුත් පාඩමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙක් කතා කරපු නැති කොටසක් දැන් මේ දක්වා අපි කතා කරේ ඔබට ඇහිච්ච දෙයක්, උගන්වපු දෙයක් පිළිබඳව සමාලෝචනයක් පෙළ ගැස්වීමක් තමයි කරන්නේ. දැන් කතා කරන සිත් කතා නොකරුවා වගේම මේ ජීවිතේ කවදාවත්ම අපිට ඉපදෙන්නේ නැති අපිට කිසිම අත්දැකීමක් නැති කොටසක් තමයි කතා කරන්නේ. ඉස්සල්ලා කතා කරපු දේවල් වල ක්‍රියාසිත හැරුණාම අනිත් සියලු දේ පිළිබඳව අපිට ඉපදලා තියෙනවා. මේ ජීවිතේ තුළ නමුත් දැන් කතා කරන්න තියෙන අපිට රූපාවචර සිත් පිළිබඳව. අපි කියුවා සිත් පිළිබඳව ඔක්කොම සිත් 89ක් අභිධර්මයේදී උගන්වනවා. සියලු සත්වයන්ට ලැබෙන සිත්. සිත් 89. ඒ සිත් 89 ආර්යයන් වහන්සේලා පෘථග්ජන ඇතුළු කොයිතැන ඉපදුණත් මේ සිත් 89 එකක් සිත් 89 තමයි විවිධාකාරයෙන් උපදින්නේ. ඒතොරේ 89 කාමාවචර සිත් 54 කතා කරා දැන් කතා කරන්න තියෙන රූපාවචර සිත් 15ක් තියෙනවා අරූපාවචර සිත් 12ක් තියෙනවා ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. එතකොට මේ සිත් පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒත් අපි ගත්තාම ලෝකෝත්තර සිත් පැත්තකින් අපි තියලා රූපාවචර සිත් හා අරූපාවචර සිත් ගත්තොත් මේ දෙක පෘථග්ජනයට උපදින සිත්. එතකොට ඒවා අපි උපද්දවා ගන්න තියෙනවා මේ ජීවිතේ නෙවෙයි. අතීත සංසාර ගමනේදී අපි මේ හැම එකක්ම උපද්දවලා තියෙනවා. හැබැයි අර කියපු ලෝකෝත්තර සිත් නම් එකක්වත් කිසිම කලක අපිට ඉපදෙලා නැහැ. ඉපදුනා නම් අපි මේ වගේ මේ විදිහට මේ තැන ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ රූපාවචර සිත් අරූපාවචර සිත් ඔක්කොම තියෙන 27ක් රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි කියලා 27ක් මේ ඔක්කොටම කියන මහත්ගත සිත් කියලා. දැන් ඔබ අපි ඉස්සරවම කතා කරන්නේ රූපාවචර සිත් ඒක පොතේ සටහනක් දාගන්න රූපාවචර සිත් කියලා පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. මේ පත්‍රිකාවට අමතරව ඔබට මේ රූපාවචර සිත් යටතේ මොන හරි කියවුණොත් ඒක ඔබ විශේෂ සටහනක් වශයෙන් දාගන්න. එතකොට ඔබ දන්නවා මේ රූපාවචර සිත් කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට හා ධ්‍යාන උපදවාගත්තු අයට පහළ වෙන සිත්. දැන් අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට දන්නවා ඝටිකාර බ්‍රහ්මයා සහම්පති මහා බ්‍රහ්මයා ආදී වශයෙන් මේ බ්‍රහ්මයන් ගැන මේ ශාසනය කතා එතකොට අන්නේ බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න අයටත් මේ වගේ කුසල් සිත් කොටස පහළ වෙනවා. එතකොට රූපාවචර සිත් කියලා කියන්නේ යටින් බ්‍රහ්මකාරි සජ්ජේ පටන් උඩින් නවසඤ්ඤා නාසඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකය දක්වා එහි උපදින හැසිරෙන සත්වයන්ට බොහෝ සෙයින් පහළවන සිත් තමයි මේ මහත්ගත සිත් හෙවත් රූපාවචර සිත් කියලා කියන්නේ. සමාවෙන්න මේ මේ මට කියවුණා මේ රූපාවචර සිත් කියලා කියන්නේ යටින් බ්‍රහ්ම පාරිසජ්ජේ පටන් මෙව සංඥානා සංඥායතන කියලා. රූපාවචර සිත් කියන්නේ මෙව සංඥානා සංඥායතන අරූප සිත. අකණිතා බ්‍රහ්ම ලෝකේ දක්වා. එතකොට බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙනවා 16ක් නේද? බ්‍රහ්ම ලෝක 16 සිත් උපදින ලෝක තියෙන්නේ 15ක්. අසඤ්ඤ තලයේ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකේ සිත් උපදින්නේ නැහැ. ඊට ඊළඟ බ්‍රහ්ම ලෝක 15ෙම උපදිනවා. බ්‍රහ්ම පාරිසත්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා ප්‍රථම ඥාන බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. පරිත්තාපය, අප්‍රමාණාපය, ආවස්සර කියලා ဒုတိ ය අධ්‍යාය. පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභ කින්නක කියලා තතිය අධ්‍යාය. එතකොට අවිහේ අතප්පය සුදස්ස සුදස්සි අකනිච්ඡාව වේහප්පලේ අසඤ්ඤ සත්‍යය කියලා මේ විදිහට බ්‍රහ්ම ලෝක පිළිබඳව සඳහන් වෙනවා ඒක ඔබට මම පසුව ලියා ගන්න අවශ්‍ය නම් දෙන්නම් එතකොට අපි මේ දැන් කතා කරන්නේ මේ බ්‍රහ්ම ලෝක පිළිබඳව නෙවෙයි ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වයන්ට උපදින සිත් පිළිබඳව රූපාවචර සිත්. එතකොට ඔබට අදහසක් ඇති කරගන්න කිව්වේ දැන් මේ අපි කතා කරන සිත් පහළ වෙන්නේ මොන වගේ අයකට කියලා. කාමරාගය සම්පූර්ණයෙන්ම දුරු කරකෝ එහෙම නැත්නම් පංච නීවරණයන් සහ මුලින්ම යටපත් කරකෝ උත්සාහවත් වෙලා ධ්‍යාන උපදවා ගත්තු අයට හා මේ ධ්‍යාන බලයෙන් අර කතා කරපු රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙලා ඉන්න සත්වයන්ට උපදින සිත් තමයි මේ රූපාවචර සිත් කියලා කතා කරන්නේ. එතකොට දැන් අපි කතා කරන්නේ මේ සත්වයා පිළිබඳව නෙවෙයි, ඒ සිත පිළිබඳව තමයි කතා කරන්නේ. මේ රූපාවචර සිත් කියන්නේ මොනවද? ඒවා බෙදනවා කුසල් සිත් වශයෙන් විපාක සිත් වශයෙන් ක්‍රියා සිත් වශයෙන් බෙදනවා ඒක මේ පින්වතුන්ට මේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා රූපාවචර කුසල් සිත් පහයි රූපාවචර විපාක සිත් පහයි රූපාවචර ක්‍රියා සිත් පහයි එතකොට අපි මේ සංසිද්ධයක් වශයෙන් කතා කරමු රූපාවචර කුසල් සිත් කියන දේවල් මේ කාම ලෝකෙත් උපදවා ගන්න පුළුවන් කෙනෙක් රූප ලෝකෙත් උපදවා ගන්න පුළුවන්. හැබැයි සතර අපායේ හෝ අරූප ලෝකවලදී රූපාවචර කුසල් සිත් උපදින්නේ නැහැ. එතකොට විපාක සිත් කාම ලෝකේ කිසි කලක උපදින්නේ නැහැ. ඒ වගේම අරූප ලෝකවල උපදින්නේ නැහැ විපාක සිත්. විපාක සිත් උපදිනවනම් උපදින්නේ අර සඳහන් කරපු රූපාවචර බ්‍රහ්ම ලෝක 15 තුල විතරයි. විපාක සිත්තික උපදිනවා නම් උපදින. එතකොට රූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ ඒ රූපාවචර ක්‍රියාසිත කාම ලෝකෙත් උපදින්න පුළුවන්. රූප ලෝකේ උපදින්නත් පුළුවන්. හැබැයි අරූප ලෝකේ උපදින්නේ නැහැ. ඒ වගේම කාම ලෝකේ සතර පායෙ උපදින්නේ නැහැ. එතකොට කාම ලෝකේ කියනකොට අපි දැනගන්න ඕනේ කාම ලෝකයේ ත්‍රි හේතුක ප්‍රතිසංවිලාභී පුද්ගලයාට පමණයි මේ කුසල් සිත් උපදින්නේ ක්‍රියා සිත් නම් කාම ලෝකේ රහතන් වහන්සේලාට පමණයි උපදින්නේ මම මේ සිත් පිළිබඳව සාමාන්‍ය සංසිද්ධියක් කියුවේ අරූපාවචර ලෝකවල මේවා උපදින්නේ නැත්තේ අරූපාවචර සිත් කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන සිත් වලට වඩා ප්‍රබල මේවත් දොස්සහිතයි මේවත් ඊනයි කියලා කල්පනා කරලා ඒවා උපදවාගෙන ඒවට තියෙන ආසාව අත්හැරලා උත්සාහවත් වෙලා ඊට වඩා උසස් ගණනේ උපදවාගත්තු සිත් එකක් තමයි අරූපාවචර සිත් කියන්නේ. එහෙම අය කවදාවත් නැවත මේ හීනයි කියලා කියපු අත්හැරලා දාපු සිත් උපදවන්නේ නැහැ. ඒක තේරුමක්. ඒ නිසා ඒ ලෝකවල අරූපාවචර ලෝකවල රූපාවචර සිත් උපදින්න බෑ. මොකද එකක් තමයි අරූපාවචර සිත්වල රූපේ කියන එක සහ මුලින්ම නැතුවයි උපදින්නේ. අරූපේ කියන්නේ අන්න ඒ නිසා. දැන් මේවා ඇතන් මම කතා කරනවා මේ අරූපය අවචර සියුම් රූපයක් තියෙනවා. ඒක තනි කරම මිත්‍යා දෘෂ්ටියක්. අරූපී කියන්නේම රූප නැහැ කියන එක. එතකොට ඒ නිසා මේ රූපාවචර සිත් කියලා කියන්නේ රූපයක් පදනම් කරගෙන උපදවාගත්තු සිත්. එතකොට කාමාවචර රූපාවචර කියන මේ දෙකේ වෙනස තමයි කාමය කියලා කියන්නේ අපි මුලින් කතා කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච කාමයන් කියලා කියනවා. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට දැඩිව ඇලුම් කරමින් ආසා කරමින් ඒවට ඇලිලා ගැලිලා පහළ වෙන සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. එතකොට ඒවත් රූප ධර්ම තමයි. නමුත් ඒවට කාමය කියලා කියන්නේ දැඩිව ඒවට බැඳිලා ඇලිලා මොසපත් වෙලා වගේ ඒ වගේ වසඟ වෙලා ඉන්න නිසා ඒවා හීනයි. නමුත් මේ රූපාවචර සිත් කියන්නේ ඒ කාමය සහ මුලින්ම විස්කම්බන වශයෙන් යටපත් කරලා ඒ වගේ තියෙන ආදීනව දැකලා මේ වගේ ආදීනව නිස්සාරභාවය දැකලා ඒවස් ඒවට තියෙන ලෝභය ආසාව අත්හැරලා උපදවා ගන්න සිද්ධ නමුත් මේවා උපදවා ගන්න රූපයක් හදනම් කරගන්නවා. හැබැයි ඒ රූපේ කාම මට්ටමේ රූපයක් නෙවෙයි. එතකොට රූප හැටියට මේවා සඳහා උපදින්නේ රූපාවචර ධ්‍යාන උපදවා ගන්න සිත් අපි කියන කසින පිළිබඳව මේ පින්වතුන් ආලා ඇති පඨවි කසිනේ ආපෝ කසිනේ තේජෝ කසින වායෝ කසින කියලා ඒ වගේම කසින 10ක් පිළිබඳව කතා කරනවා. මේවා රූප ධර්ම. ඒවා අරමුණු වෙලා හැබැයි ඒවා රූප ධර්ම වුණාට ඒකේ පඤ්ඤාප්තිය තමයි අරමුණු කරලා තියෙන්නේ. දැන් ආනාපාන සතිය කියොත් ආස්වාස ප්‍රාස්වාසයේ නැමැති රූපේ පඤ්ඤාප්තිය අරමුණු කරලා තමයි උපදවාගන්නේ. නමුත් රූපයක් කියන්නේ පදනම් වෙලා තියෙනවා. ඒ විදිහට දැන් ඒ සිත්වල රූප වශයෙන් පහළ වෙන්න පුළුවන් මොනවද? ඇහැ පහළ වෙන්න පුළුවන් ආයතන වශයෙන් කන පහළ වෙන්න පුළුවන් ඒවට ගෝචර වන රූප වශයෙන් ඇහැට රූපය, වර්ණ රූපය කියන එක අරමුණු කරගෙන චක්කු විඥානය උපදින්න පුළුවන්. ශබ්දය අරමුණු කරගෙන සෝත විඥානය උපදින්න පුළුවන්. නමුත් ඒ තැන්වල ගහන එහෙම නැත්නම් ගන්ධය රස ඒ වගේම රසය කාය ස්පර්ශය කියන කාය විඥානය ඇසුරු කරගෙන ඒ ලෝකවල සිත් පහළ වෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ කාමයේ සඳහාම පමණයි. රස විඳ ගැනීම ලෝභයෙන්ම තමයි ඒවා ගන්න. දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් රූපාවචරවල තැන් වලට ගියත් බුදුරජාණන් වහන්සේලා දකින්න බණ අහන්න මේ රූපය, ශබ්දය උපකාර කරගන්නවා. එනිසා මේ රූප, ශබ්ද කියන මේ ධර්මම කාමයන්ට විතරක් නෙවෙයි මාර්ග ඵල ලබන්නත් උසස් ගුණයන් කරා යන්නත් උපකාර වෙනවා. ඒ නිසා මේවා කාම ධර්ම හැටියටම පෙන්වන්නේ නැහැ. දැන් පංචකාමයේ කියලා රූප ශබ්ද කියලා දාලා තිබුණා. ඒවා ඒකාන්ත කාමරමු නෙවෙයි. හැබැයි ගන්ධය, රසය, පොට්ටබ්බේ, කයට දැනෙන පහස කියලා කියන මේ පොට්ටබ්බේ පටවිතේ කියවාය. මේවා ඒකාන්තේ කාමරමු කාමයේ සඳහාම පමණයි. එන් කැමැති භවයේ රස විඳ ගැනීම ආදී වශයෙන් උපදින සිත්තම් ලෝභයේ බදන. එතකොට මේ රූපාවචර සිත් මේවට තව නමක් කියනවා ධ්‍යාන සිත් කියලා, මහත්ගත සිත් කියලා මේවට නම් කරනවා. රූපාවචර සිත් වරහන් ඇතුලේ ඕනම් දාගන්න මහත්ගත සිත් ධ්‍යාන සිත් කියලා වරහන් ඇතුලේ ඒ එතනින් දාගන්න. මොකද මහත්කත කියන නම ඉදිරි පාඩම් වලදී අපිට කතා කරනවා ලැබෙනවා. ඒ නිසා මේ වචනේ මේ මහත්කත සිත් කියලා සඳහන් කරන්නේ රූපාවචර අරූපාවචර සිත් එතකොට මේ රූපාවචර සිත් පහ පිළිබඳව මුලින්ම අපි කතා කරමු. පළවෙනිව තියෙන්නේ රූපාවචර කුසල් සිත් පහ. ඒක අපි හැමෝම ඒ සිත් පහ පිළිබඳව කියමු. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨමඥාන කුසල් සිත. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ဒုတိယ ඥාන කුසල් සිත. ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ඥාන කුසල් සිත. සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන කුසල් සිත. උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන කුසල් සිත කියලා මේ ධ්‍යානයන්ගේ ભેදය අනුව මේ මේ කුසල් සිත් ටික බෙදලා තියෙනවා. එතකොට මේකේ තව ටිකක් මේ සිත පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න තියෙනවා. මේ රූපාවචර සිත් ධ්‍යාන සිත් කියලා කියන්නේ ධ්‍යාන කියලා කියනවා පච්චනීක ධම්මේ ජාපෙන්දීති ධානා කියලා. විරුද්ධ ධර්මයක් දවන, තවලා, විනාශ කරලා දාන අර්ථයෙන් ධාන කියලා කියනවා. ඒ වගේම ආරම්භන උපනිධාන කියලා කියන මේවට මේ ධාන සිත්වල තමයි. ඒ කියන්නේ අරමුණට බැස ගන්න, අරමුණට යොමු වෙන අර්ථයෙන් මේවට ධාන කියලා කියනවා. ආරම්භන උපනි ධ්‍යාන කියලා කියනවා. දැන් ඒ කියන්නේ දැන් මේ ධ්‍යාන සිත් වලින් අරමුණක් ගන්න දැන් අපි වගේ එහාට මෙහාට වැනි වැනි නෙවෙයි. මේවා ඒ අරමුණ බදා ගන්නාසේ. ඒවා සම්පූර්ණයෙන්ම මුළු හිතින්ම සලකාගෙන මේ අරමුණට කිදා බැසීම වශයෙන්ම මේ අරමුණ ගන්නවා. ඒ ධ්‍යානයේ බලය, ඒ ධ්‍යාන සිතේ ස්වභාවය. එතකොට මේ සිත් චංචල වෙච්චි එහාට මෙහාට දුවන දුර්වල නෙවෙයි. මේ සිත් ත්‍රි හේතුකයි මේ සිත් සියල්ලම ත්‍රි හේතුකයි. මේවා ත්‍රි හේතුක නෑ ඥාන සංපයුක්තයි මේ සියලු සිත්. මොකද උසස් අදහස් තියෙන උසස් ගුණයකට කැමති අයට තමයි මේ සිත් පහළ වෙන්නේ. ඒ වගේම මේ සිත් පහළ වෙන්න නම් විපාකාවරණ, කම්මාවරණ, ක්ලේශාවරණ කියන මේ ආවරණයෙන් නිදිලා ඉන්නවා. විපාක ආවරණය කියලා කියන්නේ දැන් සමහර අය මිනිස්යෝ වශයෙන් ඉපදුනාට ඥානීය නැතුව උපදින්න පුළුවන්. විහෙතුක උප්පත්ති. එතකොට ඒ විපාකයේ අනු විහෙතුකයි. දැන් සාමාන්‍ය ಜಾති උපතින්ම අන්ධ වෙලා උපතින්ම පිහිරි වෙලා අංග විකල වෙලා කෙලතොළු වෙලා මේ විදිහට තාම දිලිදුව උපදිනා ඉන්නවනේ මේ අය මේ බොහෝ සෙක් විහෙතුකව උපදින අය. එතකොට මේ විපාක ආවරණයෙන් බැඳිලා. එයාට ඥාණය නැහැ එයාට. ඒ නිසා එයාට කවදාවත් බුදුරජාණන් වහන්සේගේ සමීපයේ සෙවණල්ල පිටුපසින් හිටියක් එයාට කවදාවත් මේ ධ්‍යාන සිත් උපදවා ගන්න බැහැ. ඒ නිසා විපාකාවන්ගෙන් අයින් වෙලා මිනිස්සෝ වශයෙන් හෝ දෙවියෝ වශයෙන් හරි ඉපදිලා තියෙන ඒ හේතු ඥාන සංපයුක්ත උපත ලබාලා තියෙන අයට විතරයි මේවා උපදින්නේ. ඉතින් අන්න ඒ නිසා මේ මාර්ගඵල ලබන්නත් මේ ධ්‍යාන උසස් සැපයෙන් යුක්ත මේ සිත් උපදවා ගන්නත් මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය අත්‍යවශ්‍යයි. ඒකට අපි කියනවා ජාති ප්‍රඥාව කියලා. ජා උපතින්ම ප්‍රඥාවෙන් අයට තමයි උපදින්නේ මේ සිත්. එතකොට මේවා අපිට සාමාන්‍ය මිනිස්සෙක් දිහා බලලා හොයාගන්න බෑ. මිනිස්සු අතර ඉක්මනට සාමාන්‍ය වෙනසක් වෙච්චි. ඒ කියන්නේ උපදින්ම අන්ධ, බිහිරි, අන්ධ විකල වෙච්චි. අන්න එහෙම කෙනෙක්ගෙන් අපිට සලකන්න පුළුවන් මෙයාගේ මේ දෙහි තුල උප්පත්තිය. නමුත් ඇතැම් අය ඉන්නවා බාහිරින් බැලුවහම නම් මෙයාලට ඉතින් මාර්ගඵල ලබන්න ධර්මයක් තේරෙන්නේ වගේ. නමුත් මෙයාලා ඇතුළත තියෙන්න පුළුවන් මෙයාලට සසර හුරු පුරුදු ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන බව තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සෝපාක ඊට පස්සේ චූල පන්තක මහරහතන් වහන්සේ වගේ උන්වහන්සේලා ගත්තාම බාහිරින් බැලුවම හොයන්න බෑ. ඊටාම දිලිදු තැන්වල ඉපදුලා තියෙන්නේ. ඉතින් මෙයාලට මේ මේ මාර්ගඵල ලබන්න හේතු සම්පත් තියෙනවා කියලා බාහිරින් හොයන්න බෑ. නමුත් ඇතුළත පිටිපස්ස. ඒ නිසා අපි ප්‍රමාණ කරන්න සුදුසු නෑ නිකන් අපේ දැනුම් මට්ටමින් නිකන් සාමාන්‍ය බාහිරින් මේ විදිහට බලන්න. එතකොට විපාකාවරණය කියන්නේ අන්න ඒකට. කියන්නේ අර වගේ දිහේතුක උප්පත්තියක් නැතුව දිහේතුක ඉපදින්නා තියෙනවනම් විපාකාවරණය ආවරණය. ඊට පස්සේ කම්මාවරණ කියන්නේ මොනවද කම්මාවරණ කියලා කියන්නේ? ආනන්තරිය පාප කර්ම කරලා තියෙන අය සමහර විට අපි මේ ජීවිතේ සෝවාන් වෙන්න හේතු සම්පත් තියෙන්න පුළුවන්. අජාසත් රජුරෝ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජාසත් රජුරෝ පියා ඝාතනය කරලා හිටියේ නැත්තම් මේ ආසනේ මේ වාඩි වෙලා ඉන්නකොටම සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් කම්මාවරණයෙන් බැඳිලා පියා පිටු ඝාතනය කරලා ආනන්තරේ පාප කර්මය කරගෙන ඒ නිසා අන්නේ කියන ආනන්තරිය පාප කර්ම පහ අම්මා මව පියා ඝාතනය කිරීම සංඝ ભેදය රහතන් මැරීම බුදුරජාණන් වහන්සේගේ ඇඳේ ලේසල වීම කියන මේවා කරලා තියෙනවා නම් කිසිම කලක මේ සිත් උපදවා ගන්න බෑ ඊට පස්සේ ක්ලේශාවරණ ක්ලේශාවරණ කියන්නේ ඇතැම්මයි දික් දෘෂ්ටි වලට වැටලා ඉන්නවා ඒක එක වුත සමාදන් වෙනවා දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණේ දැන් මේ නිගණ්ඨනාත පුත්‍රයාගේ අය එයාලා එක එක දෘෂ්ටි අරගෙන හිටියේ. එක එක අන්තවාදී දෘෂ්ටි අරගෙන හිටියා. ඉතින් මේ මෙහෙම දෘෂ්ටි වලින් බැඳලා ඉන්නවා. එහෙම ගන්න බැහැ. සමහර අය ඉන්නවනේ මාර්ගඵල නොලබා මම සෝවාන් වෙලා රහත් වෙලා කියලා වරදවාදීම දෘෂ්ටියකින් බැඳලා. දැන් මෙයාට කවදාවත් මාර්ගඵලයක් ලබන්න බැහැ. ඒ වගේම මේ ධර්මයේ අධර්මයේ ධර්මයයි හැටියට දේශනා කරන අයට අහු වෙලා ඒවට රැවටිලා ඒවා ඔස්සේ ගිහිල්ලා ඒවා දැඩි කොට අරගෙන මේ විදිහට දෘෂ්ටිගතව අයත් එතකොට මේ වැරදි දේවල් දැඩිව අරගෙන ඉන්න අයටත් මේ මේ මාර්ගඵල ලබන්නට විශේෂයෙන් දැන් නියත මිත්‍යා දෘෂ්ටි ආයේ ඉන්නවනේ නේද මොනවද කුසල් අකුසල් වල විපාක නැහැ දිව්‍ය ලෝක තියෙන්නේ මෙහි මනුස්ස ලෝකත් මෙහි අපායත් මෙහි කියලා ඔන්න ඔහොම සලකන මේවත් ඔක්කොම දෘෂ්ටි එතකොට ඒ විදිහටම අපි අර මුලින් කතා කරපු අර නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන අන්නේ දෘෂ්ටි වලින් වගේ බැඳිච්චි ක්ලේශාවරණයට යටත් වෙලා ඉන්න අයට මේවා උපදවා ගන්න බැහැ ඒ නිසා ඇත්තටම මේ සිත් ඉතාමත් සැපසහගත ප්‍රණීත මාර්ගඵල ලබන්න ඉතාමත් පහසු සිත්. සුවසේ මාර්ගඵල ලබන්න පුළුවන් මේ භ්‍රමචර්යාව කියන එක නිවන් මාර්ගයේ සුවසේම ලබා ගන්න පුළුවන් සිත් කොටසක් තමයි. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ ධර්මය හොඳට ග්‍රහණය වෙනවා අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ සිත් අර වගේ එහාට මෙහාට දුවන රාගයෙන්, දේශයෙන් කලවක් නැති සිත් නෙවෙයි. ඒකාම පිරිසුදු සිත් නිසා. ඒ නිසා මේවා උපදවා ගන්න බෑ යම් කිසිකට මේ කාම ආශාව කියන එක තියෙනවා. මේක අපි පොදුවේ කතා කරොත් මේ පංච නීවරණ කියලා කොටසක් තියෙනවා නේද? මොනවද ඒවා? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මොනෝයි නීවරණ කියලා කිව්වේ නීවරණ ආවරණය කරලා දානවා. නිවන විතරක් නෙවෙයි සියලු කුසලය විනාශ කරලා දුර්වල කරලා දාන්නේ නීවරණ කියන එක. මනස දුර්වල කරලා දාන, හිත දුර්වර්ණ කරනවා, දුබල කරනවා මේ නීවරණ චිත්තය. හැබැයි මේවා අපි තුල අප්‍රහීනව නිරන්තරයෙන් මේවා උපදිනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ අන්න අර අපි කතා කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේවට තියෙන ඇලීම, බැඳීම ආශාව තමයි කාම ආශාව කාමච්ඡන්දේ කියලා කියන්නේ. එතකොට ඒවට ඇලිලා ගැලිලා ඒවා ප්‍රාර්ථනා කරන ඒවා හොයන උත්සුක වෙච්ච අයට කවදාවත් මේක ලබා ගන්න බෑ. හැබැයි මේවා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා මේ නිබ්බේධක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාමය කියලා කියන්නේ බාහිරින් එන එකක් නෙවෙයි. දැන් කාමයට හිත දේවල් තියෙනවා. මොනවද ඒවා? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේවට මොනවද කියන්නේ? පංචකාම ගුණ කියලා කියනවා. ඒවා කාමය නෙවෙයි. නමුත් අපේ මෝඩකමට හිතෙනවා ඒ රූපයෙන් සැපේනවා, ශබ්දයෙන් සැපේනවා, ගන්ධයෙන් සැපේනවා, රසයෙන් සැපේනවා. ඒක අපේ අවිද්‍යාව. නමුත් රූපයෙන් කවදාවත් සැප යාවේ නැහැ. සත්‍යයෙන් ආවේ නැහැ. ඒ කාමයේ කියන එක ඇති වෙන්න නම් ඒ පංචකාමය තුල ඒ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය රූප ශබ්ද ගන්ධ කියන මේ අරමුණු තියෙන්නත් ඕනේ අපි තුල අයෝනිසෝ මනසිකාරයේ තියෙන්නත් ඕනේ මෙන්න මේ දෙකම එකතු වුණාම තමයි අපි තුල මේ කාම ආශාව කියන එක දැන් ප්‍රියමනාප වූ රූපයක් පරිහරණය කරපු භුක්ති විඳපු අපි දැකපු ඵලයට කාමරාගය මේ කාමචන්ද නීවරණය ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද කාමචන්දය උපදින්නේ? මානෙදිනේ කාමචන්දය ඉබේ හටගන්නේ නැහැ. අනාහාරව උපදින්නේ නැහැ. ආහාර සත සහිතව උපදින්නේ. මොකක්ද ආහාරය? සුබ නිමිත්ත හා අයෝනිසෝ මනස මහණෙනි සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න කෙනාට නෝපන් කාමච්ඡන්දය උපදිනවා උපන් කාමච්ඡන්දය වැඩෙනවා විපුල භාවයට ඒ විදිහට ව්‍යාපාදයේ කියන එකට පටිගණිනේ ගැටීමට හේතු වෙන අකමැති අරමුණු තියෙනවා මෙන්න මේ අරමුණත් ඒකේ අතුල යෙදෙනවා ව්‍යාපාදේ අයෝනිසෝ මනසිකාරය ඒ නිසා තමයි තරහව උපදින්නේ මොකද හොඳට මතක තියාගන්න මේවා අපේ ජීවිතයට සම්බන්ධ දේවල් දැන් කෙනෙක් බැනපු වලියට අපිට තරහ එන්නේ නැහැ. අපි හිතන්නේ අහවලා වැරද්ද කරපු නිසා බැන්න නිසායි තරහ වෙන්නේ. නමුත් ඇත්තටම ඒ නිසා නෙවෙයි තරහාවේ ඒ අරමුණ අපි අයෝනිසෝ මනසිකාරේ වැරදිවට ගත්ත නිසා මට බනිනවා මට දොස් කියනවා කියලා අපි ඒක අවිද්‍යාවේ පුද්ගල භාවයෙන් ඒ ද්වේෂය ඇති වෙන විදිහට හිතනවා. දැන් කෙනෙක් දැන් එහෙම බයිනකොට එයා හිතුවොත් එහෙම හා මට මෙයා මේ මට වැරදි නිසා අවවාදයක් දෙන්නේ. දැන් මේ විදිහට මේ පරස වචනේ මොනක්ද මෙයා මේ දැන් මගේ වැරද්දක් පිපෙන්නේ කියලා එහෙම හිතුවොත් එයාට තරහා යන්නේ නැහැ. හැබැයි ඒ වචන ටිකම අහගෙන ඉන්න තව කෙනෙකුට තරහා එනවා. අන්න ඒ නිසා මතක තියාගන්න මූලික කාරණේ අවිද්‍යාව. අයෝනිසෝ මනසිකාරය මේකටම කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙනාට අර වගේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු ගැටෙනකොට එයා තුළ මෙන්න මේ අකුසල බලගතු අකුසල සිත් මේ පංච නීවරණ කියන්නේ. මතක තියාගන්න මේ නීවරණ පහ කතා කරන්නේ මම මේ විදිහට මේක අපේ මේ නිවන් මාර්ගට විශේෂයෙන් අන්තරාකාරී ධර්මයක්. ඒ විතරක් නෙවෙයි නිවන් මාර්ගට විතරක් නෙවෙයි අපි දානය සීලය ආදී යම් කුසලයක් කරන්න ගියා. මේ නීවරණ නිසා ඒ කුසලය හරියට කරගන්න බැරි. සමහර අය කුසලයේ පිළිබඳව සැක කරනවා. දෙන්න ගියාම ඒ ප්‍රතිග්‍රාහකයන් ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව සැක කරනවා. විචිකිච්ඡා කරනවා. ඉතින් මේ නිසා ඇතැම් විදියට දෙන්නේ ඒ දෙලදී ලෝභය තියාගෙන එහෙම නැත්නම් මොනවාරි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇතුව තමයි දැන් මේ මොකද්ද? අත්හැරියා. නමුත් අත්හැරිය අපේක්ෂාවකින් උන්වහන්සේ මට අපේ බණට පාංශුකෝණයට අපේ දුකේදී කරදරේදී අපට උපකාර කරයි අපේ කටයුතු වලට උදව් කරයි කියන අපේ සාවෙන් දන් දෙනවා. දැන් මෙතනක් තියෙන මොකද්ද? කාමච්ඡන්දේ. නේද? දැන් එහෙනම් ඒ කුසල් සිත උසස් කුසල් සිතක් නෙවෙයි. දුර්වල කරපු කුසල් සිත. ඒ නිසා දුර්වල වෙච්ච කුසල් සිත අන්න ඒ නිසා මතක තියාගන්න මේ නීවරණ ධර්මයන් නිවන විතරක් නෙවෙයි ආවරණය කරන්නේ. සුගතියම ආවරණය කරලා ඒ වගේම මෙලව සැනසෙල්ලක් ලබන්න පුළුවන් බවත් ආවරණය කරලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් මේ නීවරණ ධර්මයන් පෝෂණය කරනවා. මේ නීවරණ ධර්මයන් තුළ බැසගෙන ඉන්නවා නම් කාම ඡන්දයෙන් ව්‍යාපාදයෙන් ඒ කියන්නේ මේ රූප ශබ්ද ඊට ගෙවල් දොරවල් යානවාන ඊට කඩන් පස්සේම ඇලිලා ගැලිලා වාසය කරන කාම ඡන්දේ බැසගෙන ඉන්නේ ඒවා හොයන්න යනකොට පරිේශණය කරනකොට ගැටෙනවා නම් අමනාප වෙනවා නම් අකමැතිකම් ඇති වෙනවා නම් දෝමනස්සේ ඇති වෙනවා නම් ව්‍යාපාදය ගිලගෙන ඉන්නේ නීවරණයන්ගෙන් වැහිලා තියෙන්නේ ඒ වගේම තීන විද්‍යේ කම්බැලිකම බණක් අහන්න කියනම භාවනාවක් කරන්න කිව්වොත් සීලයක් ගන්න කිව්වොත් මොනවාරි කුසලයක් කරන්න පුළුවන් කිව්වොත් අපි කියමු ගෙදරට ඕන මල් පහන් පූජා කරන එක පිරිතක් කියන එක දැන් මේකට හිත දෙන්නේ නැහැ අන්න මිද්දේ කියලා කියන්නේ මේ දීන මිද්දේ කියලා කියන්නේ අකුසලයන්ට බැරි බව එතකොට මේ වගේ සමහර අය කවත බැහැලා ඉන්නේ ඒ වගේම නිතර විසිරුණු මනසකින් ඉන්නේ හාට මෙහාට දුව දුව කලබලකාරී මනසකින් උද්දච්ච කුක්කුච්චේ. උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්ක. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීම. මොනවටද පසුතැවීම? අපි කරපු දේවල් ගැන පසුතැවීම. එහෙම නැත්නම් කරන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවීම. ඉතින් ඒ නිසා හොඳ දෙයක් පිළිබඳව වුණත් අනේ මට මේක කරන්න බැරි වුණා කියලා පසුතැවෙනවා නම් මතක තියාගන්න ඒක නීවරණයක් ඒක අකුසලයක් නරක දෙයක් පිළිබඳව වුණත් පසුතැවෙන්න අකුසලයක්. ඒ අකුසලය තව තවත් බැඳියුම් වෙන්න හේතු වෙනවා. සමහර විට අපි වැරදි කරලා ඒවා පිළිබඳව සමහර අය මුළු ජීවිතේම පසුතැවෙනවා. ඉතින් බලන්න මේක දන්නේ නැහැ ධර්මයේ නොදන්න අය තමන්ට නැවත නැවත කරගන්න විශාල හානියක් වගේ. මේක බොහෝ අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අකුසලයක් තමන් අතින් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අකුසලයේ අකුසලයේ බව දැනගන්න ඉස්සරෝ සිහිය පිටවා ගන්න. නැවත මේ දේ මම කරන්නේ නෑ කියලා අනුස්ථාන කරගන්න. එච්චරයි. කර අකුසලයේ ගැන නැවත නැවත පසුතැවිලි වෙවි හෝ හිතන්ද ගියොත් ඒක ඔබට නීවරණයක් වෙනවා. ඔබේ හැමහර විට මේ ජීවිතේ විපාක දීලා අවසන් වෙන්න තිබුණු බව සතර අපායෙන් නතර වෙන තැනට වැඩෙනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. හැබැයි ඔබට අකුසලයේ හිතන්න පුළුවන් මේ විදිහට. කොහොමද? මේකෙන් කියන්නේ මේ අකුසලය ගැන හිතන්න එපා කියලා කියන්නේ පසුතැවිලි වෙන ආකාරය. නමුත් අපිට පුළුවන් අකුසලයක් ගැන සිහි කරලා මං අතින් මේ වගේ වැරද්දක් නමුත් මේ කෝණය මගේ සිහිය නැතිවීම නිසා එදා මං සිහියෙන් හිටියා නම් මේ විදිහට මේක ගැන හිතුවනම් මේක වෙන්නේ නැහැ. මේ උපද්දවපු සිත දැන් මට සිහි වෙනවා. සිහි වෙනකොට හිතන්න පුළුවන් දැන් මේ මම මේ ඉපැද්දුවේ මේ සතර අපායේ උපදේ උපද්දවන තමගේ කුසල් සිත් විනාශ කරලා දාන සුගතිය වලකන කෙලෙස් හතරෙන් නේද මේ ඉපැද්දුවේ කියලා ඔබට අර අකුසලයේ අරමුණු කරලා හිතන්න පුළුවන්. දැන් ඒක මොකද්ද? ඒක කුසලයක්. ඒකට කියනවා අකුසලයක් අරමුණු වෙලා කුසලයක් කෙනෙකුට උපදවා ගන්න පුළුවන්. තව කෙනෙකුට අකුසලයක් අරමුණු කර අකුසලයක් උපදවා ගන්න පුළුවන්. තව කෙනෙක් අකුසලයක් අරමුණු කරලා කුසලයකුත් අකුසලයක් නොවුණු අව්‍යාකෘතයක් හෙවත් ක්‍රියාසිතක් උපදවා ගන්න. රහතන් වහන්සේට දැන් ප්‍රහීන කෙලෙස් අරමුණු කරනවා කියලා කියනවනේ නේද? එතකොට උන්වහන්සේට උපදිච්ච කෙලෙසයක් අරමුණු කරලා උන්වහන්සේට ඔබ දෙන්නේ ප්‍රයාසිත. හැබැයි අපිට නුවණ තියෙනවා නම් පුළුවන් අකුසලයේ සිහි කරලා කුසලයක් උපදවා ගන්න. මතක තියාගන්න ඒ කුසලයේ මූලික අවස්ථාව තමයි ඔබට ලෝභය එනකොට ද්වේෂය එනකොට මන් තුල දැන් ද්වේෂයක් උපදිනා කියලා දැනගත්තා නම් අන්න ඒක කුසල් සිතක්. ඒ අකුසලයේ අරමුණු වෙලා ඔබට ඇති වෙනවා. ඒක කුසල. ඉතින් අන්න ඒ විදිහට ඔබ මතක තියාගන්න මේ අකුසලයේ ගැන මේ මම මේ විපිලිසර බව කියන එක උද්දච්ච කුච්චය ගැන කියන එක කතා කරනකොට මේක අපේ ජීවිතයට සම්බන්ධ නිසා කතා කරේ. ඉතින් ඒ නිසා අපි මේවා හොඳට දැනගෙන හිටිය යුතුයි. මේ පසුතැවිල්ල කියන එක හොඳ නෑ. ඒ වගේම මේ නොසන්සුන්කම කියන එක අපේ ජීවිතයට බොහෝසෙයින් සමහර අයට බැඳිලා සමහර අයට දරුවන් නිසා ආර්ථික ප්‍රශ්න නිසා එහෙම නැත්නම් සමහර අයගේ රැකියාවම නොසන්සුන් වෙන ආකාරයේ රැකියාව. ඉතින් මේවත් මේ අපේ පෙර කරපු අකුසලයට අනුව ලැබෙන ඒවා. නමුත් මෙයාලට කවදාවත් හොඳ කුසල් සිතක් උදවා ගන්න බෑ. සකසා කුසලයක් කරන්න බෑ. ඇයි එහාට මෙහාට හිත දුවන. උදාහරණයක් වශයෙන් හරියට දියෙන් ගොඩ දපපු මාළුවෙක් වගේ එලි මහානේ තිබුණු පහන් දැල්ලක් වගේ. එලි මහානේ අඳුරේ පහන් දැල්ලක් පත්තු කරගෙන අපි ඔබ පොතක් කියවන්න ගියොත් කවදාවත් පොතක් කියවන්න ඇයි දැල්ල සෙලවෙනවා. සෙලවෙන දැල්ලකින් අපිට අකුර පොතක් බලා ගන්න බෑ. ඒ වගේ මේ උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම කියලා කියන්නේ අරමුණු වල නොඑක් අරමුණු වල දුවනවා. අපි හැමදාම මේක තමයි පුරුදු කරලා තියෙන්නේ. එහාට මෙහාට අරමුණු වල දුවනවා. අපි කවදාවත් පුරුදු කරලා නැහැ වැඩක් කරනකොට ඒ වැඩේට විතරක් හිත යොමු කරගෙන ඒක කරන්න. උදාහරණයක් වශයෙන් කියමු අපි ඔබ ගමනක් යනවා කඩේට යනවා. එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යනවා බස් එකේ යනවා. දැන් බස් එකේ යනකොට ඔබ යන්නේම බොහෝ දේවල් අතීතයේ කරපු ගියපු දේවල් එහෙම නැත්නම් අනාගතයේ කරන්න තියෙන දේවල් මෙන්න මේක තමයි උද්දච්චය. මේ ස්වභාවය තියෙන තාක්කල් ඔබට කවදාවත් කුසල් සිතක්වත් ධ්‍යාන සිතක්වත් උපදවා ගන්න බෑ මාර්ගඵල නිවන් වලට අන්තරායකාරී නීවරණ ධර්ම. ඒ නිසා ඔබ මේ தත්වය මැඩගන්න අයින් කරගන්න මෙහෙසිය යුතුයි. පුහුණු වේ යුතුයි. ඒක තමයි අපිට සතිපට්ඨානයි කියන කාරණාවෙන් ලැබෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න මේ සැනසille කියන එක ලබන්න නම් අපේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක තියෙනවා. අර කුළුහරණෙක් වගේ වඳුරෙක් වගේ දියෙන් ගොඩ දබු මාළුවෙක් වගේ අපේ හිත එහාට මෙහාට දඟලනවා නම් මේ හිතේ කවදාවත් සැනසෙilla නැහැ. හොඳට මතක තියාගන්න. එතකොට ඊළඟට විචිකිච්ඡාව. තෝරේ විචිකිච්ඡාව කියන එකට සැකය. සැකය දෙආකාරයේ සැකයක් තියෙනවා. නීවරණයක් වන සැකේකුත් තියෙනවා නීවරණයක් නොවන සැකේකුත් තියෙනවා දැන් අපි කියමුකෝ ඔබට දැන් මේ කියන දහම් කරුණක් පිළිබඳව සැකයි මේක හරියද වැරදිද දන්නේ නැහැ මේකත් නීවරණයක් නෙවෙයි මේක නීවරණයක් නෙවෙයි ඔබ මේ ඒක හරියද වැරදිද කියලා විමසීම වශයෙන් සැකයක් ඇති නමුත් නීවරණයක් වන සැක හැටියට පෙන්වන්නේ බුද්ධාදී අටතැන් කෙරේ තියෙන සැක බුදුන් කෙරේ මේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි සංගයා කෙරෙහි සැක කරනවා. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදයේ කෙරෙහි සැක කරනවා. පූර්වාන්තයේ අපරාන්තයේ පිළිබඳව සැක කරනවා. මේ විදිහට මෙන්න මේ බුද්ධ ආදී අටපැන් කෙරෙහි තියෙන සැකය තමයි නීවරණය වෙන්නේ. මේ උදාහරණයක් තියෙන ඔබට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නම් අපිට සැක නැහැ කියලා. නමුත් ඇතැම් කාරණාවල දැන් අපි තින් බුදුරජාණන් වහන්සේට මේ මේ විදිහට මේ දෙතිපා පුරුෂ ලක්ෂණ තිබුණා. මේ විදිහට ප්‍රාතිහාර්ය පෑවා. මේ මේ විදිහේ ධ්‍යාන ප්‍රාතිහාර්ය දැක්ුවා කියලා කියනකොට ඇතැම් කෙනෙක් මෙහෙම වෙන්න පුළුවන් කියලා සැක කරන්න පුළුවන්. අපි කියමුකනේ උපදිනකොටම බුදුරජාණන් වහන්සේ නෙළුම් මල් පියුම් මත තමයි පියවර ලැබුවේ කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. අන්න දැන් මේ මොකද්ද? බුදුන් කෙරෙහි සැකකරේ. ඒක අපිට සාමාන්‍ය මතු පිළින් හිතුණත් අපිට ඒක උපදින්න පුළුවන් මේ විචිකිච්ඡාව නැති කෙලෙස් නිසා. ඒ නිසා ධර්මයේ කෙරෙහි අපි යටන්නේ සැකකරනවා. ඒක අපිට වෙන්න පුළුවන්. එතකොට සමහර අය දෙන්න පුළුවන් දිව්‍ය ලෝක කියලා දේවල් නැහැ, බ්‍රහ්ම ලෝක කියලා දේවල් නැහැ කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන සැක කරන්නේ. අන්න ඒ විදිහට මේ සැකයේ තියෙන ආකාරයෙන් මේ පංච නීවරණ ධර්මියෝම අපි විශේෂයෙන් මේවා අපි හිත්වලින් අයින් කරගත යුතුයි. සැප ලබන්න. සැනසille ඉන්නවා. මේ නීවරණයන් තියෙන කෙනා කවදාවත් සැනසෙල්ලක් ලබන නෙවෙයි. ඒ නිසා අපි මේවා පිළිබඳව මේ නීවරණ දුරු කරගන්න නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන් අපි නිතර නිතර පුරුදු කරන්න ඕනේ. විශේෂයෙන් සතිපට්ඨානයේ කියන එක අපි නිතර පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ සිහියෙන් කටයුතු කරන්න. එදිනෙදා කටයුතු කරනකොට කෑම බීම කනකොට ඇඳුම් පැළඳුම් ගෙදර දොරේ රැකී ආරක්ෂා කරන සිහියෙන් කටයුතු කරන්න පුරුදු වෙනකොට මිනිවන් ටික ටික දෙවිලා යනවා. ඒවා පිළිබඳව අපි වෙනම මාතෘකාවක් වශයෙන් කතා කරමු. දැන් මේ මේක පිළිබඳව කතා කරේ. එතකොට මේ පසුබිම විශේෂයෙන් අත්‍යවශ්‍ය නිසා මම කතා කරේ. දැන් මේ විදිහට මේ නීවරණ ධර්මයන් සහ මුලින්ම දුරු කරපු අයට තමයි මේ රූපාවචර සිත් පහළ වෙන්නේ. එතකොට මේ රූපාවචර සිත් නම් කරලා තියෙන්නේ ධ්‍යාන අංගයන්ගේ වශයෙන්. ධ්‍යාන සිතක් කියලා කියන්නේ මේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨමඥාන කුසල් සිත කියන නම් කරලා තියෙනවා. දැන් එතකොට මේකේ තියෙනවා විතක්කය කියන ධර්මය. විචාරය කියන ධර්මයක් තියෙනවා. චෛතසික ධර්ම මේවා සිතුවිලි ඈ. එතකොට විචාරය ප්‍රීතිය කියලා චෛතසික ධර්මයක් තියෙනවා සිතුවිල්ල. ඒකට සුඛය කියලා සුඛය කියලා කියන්නේ මෙතන වේදනාව කියන එකයි. ප්‍රීතිය කියන්නේ වෙනම ධර්මයක්. සුඛය කියන්නේ වේදනාව. ඊට පස්සේ ඒකග්ගතාව කියන චෛතසික ධර්මයක් තියෙනවා. එතකොට මේ විතක්කය කියලා චෛතසික ධර්මයක් තියෙනවා, ਵਿਚාරය කියලා චෛතසික ධර්මයක් තියෙනවා, ප්‍රීතිය කියලා චෛතසික ධර්මයක් තියෙනවා. අපි ඒවා කතා කරේ නෑ තව. මේවා ඔබ බරක් ගන්න එපා. සුඛය කියලා වේදනාවෙන් චෛතසිකේ තියෙනවා. ඒකාග්‍රතාව කියලා අපි සමාධිය කියලා කතා කරන්නේ මෙන්න මේ ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම. මෙන්න මේ අංග වලින් සමන්විත වූ යම් හිතක් තියෙනවා නම් මේ අංග පහම විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත යම් හිතක් තියෙනවා නම් ඒකට කියනවා ප්‍රථම ධ්‍යාන කුසල් සිත කියලා. ප්‍රථම ධ්‍යාන කුසල් සිත දැන් මේක උපදවාගත්තේ ඉබේ ඉපදුනේ නෑ. මේක ඉපදුවේ කොහොමද? යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් හෝ අබුද්ධෝපාද කාලවලත් මේවා උපදිනවා. යම් කිසි කෙනෙක් කර්මස්ථානයක් හිත පුහුණු කරනවා. එතකොට කර්මස්ථාන කියලා කිව්වේ අපිට හම්බෙන්න පුළුවන්. බුදු ගුණ, මෛත්‍රිය ආදී මේ කර්මස්ථාන තියෙනවා. නමුත් ඒ වගේ ධ්‍යාන උපදින කර්මස්ථාන තියෙනවා. ඒවා තමයි ආනාපාන සතිය. ඒ වගේම අර කියපු පටික්කුල මනසිකාරය, දස අසුබය ඊට අමතරව කසින පිළිබඳව කසින 10ක් සඳහන් වෙනවා. ඒ කසින 10 ආදී ඒවා අපි ඉදිරියේදී කතා කරනවා. මෙන්න මේ වගේ අරමුණක් අරගෙන එතකොට අපි කියමුකෝ මේ අපිට තේරෙන සමීපම එකක් ගමකෝ මෛත්‍රී භාවනාව කියන. අන්න මේ මෛත්‍රී භාවනාවලු පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධ්‍යාන මේ කියන පළවෙනි සිත උපදවන්න. එතකොට අපි මේ හිත උපදවා ගන්න නම් යම් කිසි කෙනෙකුට මේ මෛත්‍රී භාවනාව අපි ආරම්භ කරලා දැන් යා ගුරුවරයෙක් යටතේ ආචාර්යවරයෙක් යටතේ මේ මෛත්‍රී භාවනාව ඉගෙන ගන්න. මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද? ඉගෙනගෙන එයා සීලෙක පිළිපදනවා. සීලෙක පිළිපදලා ඒ කලබලකාරී සංසුන්කම නැති සංසුන් තැනකට ගිහිල්ලා අල්ප නිග්‍රෝසව මනුෂ්‍යයන්ගේ වාසයක් නැති තැනකට හෝ ගිහිල්ලා එයා අපි කියමුකෝ වාඩි වෙලා මේ විදිහට මෛත්‍රී භාවනාව කරනවා. දැන් මේ මෛත්‍රී භාවනාව කරන්න යනකොට නීවරණ ධර්මයක් මතුවලා එනවා. දැන් මේක කරන්න බෑ මේට වඩා හොඳයි පොඩ්ඩක් නැගිටලා ඇවිල්ලා නම් හරි මොනවා හරි මොනවා හරි දෙයක් බැලුවා නම් සත්‍යයක් ඇහුවා නම් අඬෝනේ කියලා මොනවා හරි ඔන්න නීවරණ ටිකක් මේවට තියෙන කැමැත්ත හිත් උපදිනේවා සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඒ වගේ ආදීනව බලන්න ඊට පස්සේ තරහ අමනාපකම් එනවා එන්න පුළුවන් දැන් මේ මෛත්‍රී භාවනාව කරනකොට කම්මැලි වෙන්න පුළුවන් මේ භාවනාව කරනකොට නීරස වෙන්න පුළුවන් එපා වෙන්න පුළුවන් දැන් හඳුනා ගන්න ඕනේ දැන් මේ කෙලෙසයක් ඊවරණයක් මේක තියෙන තාක්කල් අපිට සමාධියකට යන්න බෑ. ඒ විදිහට අන්නාර කියපු නීවරණ ධර්මයක් එනකොට ඒ වගේ හිත පිරිසුදු කර කර පිරිසුදු කර කර මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ මෛත්‍රී භාවනාව සිද්ධ කරන එකට කියනවා පරිකර්ම කරනවා කියනවා. පරිකර්ම පරිකර්මයේ කියන්නේ පුහුණු වෙනවා. උත්සාහවත් වෙනවා. පරිකර්ම කරනවා. යම් ධ්‍යානයක් සඳහා යම් කිසි කෙනෙක් කර්මස්ථානය පුහුණු වෙන එකට කියන පරිකර්ම කරනවා. එතකොට ඒ විදිහට පුහුණු වෙන හිතට කියන පරිකර්ම සිත. දැන් මේවා ධ්‍යාන හිත් නෙවෙයි. ඒක මතක තියාගන්න. මේ පරිකර්ම කරන්න මොන සිත් වලින්ද? මොනවා වගේද කරන්නේ? කාමාවචර කුසල් සිත් වලින්. ඒ වගේම මොන සිත්? ඥාන සංකයුක්ත සිත් හතරෙන් තමයි මේ පරිකරම දිනේ. ඒ කියන්නේ අපි මෛත්‍රී භාවනාව කරන එක කරන්නේ. මේ විදිහට කරගෙන යනකොට නීවරණ ධර්මයන් දුරු කරගෙන යනකොට දැන් වරින් වර එනවා මේ විදිහට කුහුඩු වෙවි කුහුඩු වෙවි යනකොට යම් දවසක යාට අර මෛත්‍රී භාවනාව සුලම හිත බැසගන්නේ හිත එහාට මෙහාට දුවන්නේ නැතුව කම්මැලිකම එන්නේ නැතුව විචිරුකම එන්නේ නැතුව කාමාරම්භ ඔස්සේ හිත දුවන්නේ නැතුව මේ මෛත්‍රී දිව්‍ය අරමුණ තුලම හිත බැසගෙන තියෙනවා බොහෝ වෙලාවක් පවතින දැන් මේ විදිහට මෛත්‍රිය තුලම හිත තියෙන අවස්ථාවට අපි කියනවා උපචාර අවස්ථාව කියලා ඒ කියන්නේ උපචාර අවස්ථාව කියලා කියන්නේ මෛත්‍රී ධ්‍යානයට සමීපයි ළඟයි ළඟව හැසිරෙනවා කියන උපචාරය සැරිසරනවා හැසිරෙනවා කොතනද ළඟව සමීපව හැසිරෙනවා මෛත්‍රියේ ප්‍රථම ධ්‍යානයේට අර්පණාවට ළඟ. ඒ අර්ථ තමයි උපචාර කියන්නේ. මේ විදිහට ඒ විදිහට ධ්‍යානයට සමීපයි උපචාර අවස්ථාව කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නීවරණයන්ට හිත යන්නේ නැහැ. අතීතයට හිත යන්නේ නැහැ. අනාගත අරමුණු කරා හිත යන්නේ නැහැ. වර්තමානයක් තුළ අන්නර අපි උපමාවට ගත්තේ මෛත්‍රී ධ්‍යානය කියන මෛත්‍රී භාවනාව කියලා. මේ තුලම හිත බැස ගන්නවා. යටත් පිරිසෙන්නේ වටපිටාව පරිසරයේ තියෙන බවත් යාට වැටෙන්නේ. මේ ධ්‍යානය තුලම ඊටාම සැපව තියෙන. ඒ වගේම දැන් මේ උපචාර අවස්ථාවේදී ඒ හිත බොහෝම වේගවත් අපහසු නෑ. එතකොට අපි මේ පළවෙනි ධ්‍යාන සිත පිළිබඳව කතා කරන්න. මේක කතා කරාම ඉතුරු ටිකේ ලොකු කාලයක් යන්නේ නැහැ ඔබට. ඒ නිසා මේ පළවෙනි එක හැම පාඩමකම ඉතින් මේක ගැන අපි ලොකු කාලයක් ගත කරනවා. ඒ නිසා දැන් අපි කතා කරගෙන ආවේ මේ පළවෙනි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිත උපදින්නේ කොහොමද කියන පිළිබඳව තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට ඒ විදිහට මෙයා මෛත්‍රී භාවනාව කරගෙන යනකොට මෙයා අතීතේ දුවන්නේ නැතුව අනාගතයට හිත දුවන්නේ නැතුව දැන් මේකට ඔබ ලොකු පුහුණුවකින් දැන්නේ ඇවිල්ලා තියෙන එකපාරම නෙවෙයි. ඒක තමයි පුහුණු වෙනවා කියන්නේ පරිකරම කරනවා කියන්නේ. අනේ මේ විදිහට කරගෙන ආවන් පස්සේ හිත මෛත්‍රී කමඨාන තුලම තියෙන වටිපිටාව ඇති බවත් මේ තමන් ඉන්න බවවත් තමන්ගේ ශරීරයේ ඇති බවවත් වැටහෙන්නේ නැහැ. බොහෝම සැප අසහගතයි. දැන් මේ තුල ඔබට තේරෙනවා විතක්කය කියලා කියන්නේ අරමුණ નિરાයාසයෙන් අපි උපද්දව උපද්දව ගන්න. දැන් මේ අවස්ථාවේ ඉන්නනම් අපිට වෙන දේවල් හිතන්නේ නැතුව මේ අරමුණ ගැනම හිතන්න ඕන. අන්න ඒක තමයි විතක්කය කියලා කියන්නේ. හිත අරමුණට නම් වෙනවා කියලා කියන්නේ විතක්කය කියලා කියන්නේ. හිත අරමුණට නම් වෙනවා. මොන අරමුණට නම් වෙන්නේ? මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී අරමුණට. දැන් ඔය ASCII අපිට පිළිකුල් භාවනාව මතක් වුණොත් දැන් එතකොට ඒක මේකට සමාධියට හරියන්නේ නැහැ. බුදුගුණ මතක් වුණොත් ඒක එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒක මේ අපි කර්මස්ථානෙන් පිට පැනලා කවදාවත් ධ්‍යානයක් උපදින්නේ නැහැ. විදර්ශනාවට ඒ හිත නමන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අපි සමාධියක් කරා යනවා. නෑ මේ විපස්සනාව පැත්ත නෙවෙයි කියලා. එතකොට මේ විදිහට හිත මෛත්‍රී අරමුණටම නම් කරනවා. එතකොට අපි මෛත්‍රියත් අපි ඉස්සරෝම Tamanට මෛත්‍රිය කරගෙන හිතවත් අයට මැදහත් අයට අහිතවත් අයට දිසා වශයෙන් මේ විදිහට මෛත්‍රිය කරලා එක තැනක් කේන්ද්‍ර කරගන්න. ප්‍රිය වූ ගුණේ අපි ගේමු උපමාවක් වශයෙන් ගුණේ ආසීලෙන් සමන්විත එක කෙනෙක් අරමුණු කරගන්න. සමහරට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්න ඉන්න කෙනෙක් වෙන්න ඕන. දේවල් නෙවෙයි පුද්ගලයේ වරමුණ වෙලා තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට තමන් ඒ තුලටම හිත යොමු කර කර යොමු කර කර භාවනා කරන එක කියන විතක්කය කියන්නේ. ඊට පස්සේ මේ මෛත්‍රී අරමුණ තුල හැසිරෙනවා. මෛත්‍රියට ඒ අරමුණට කමඨානට හිත යොමු කරනවා වගේ මේ හිත තුළ ඒ අරමුණ තුළ හිත පවතිනවා. මේකට කියනවා ਵਿਚාරය කියලා. මේකට උපමාවක් වශයෙන් දෙන්න හරියට මේ විතක්කය හැටියට සලකා ගන්න තියෙනවා. දැන් උකුස්සෙක් වගේ සතෙක් පියාපත් ගගහා අහසට ඉතිරෙන අවස්ථාව. විතක්කය වගේ කියන්නේ. ඇතම් සත්තු ඒ විදිහට පියාපත් ගහලා ගහලා පියාපත් නොගහා හැසිරෙනවා. මේක වගේ ਵਿਚාරයේ හැටියට සලකන්න. එහෙම නැත්නම් අපි ඝන්ඨාරයකට හරි බඳුනකට හරි මුලින් ගහන අවස්ථාව විතක්කය හැටියට උපමා වශයෙන් ගන්න. ගැහුවම් පස්සේ ඇති වෙන අනුරාවේ දෝකාරයේ ਵਿਚාරයේ හැටියට අරමුණේ හැසිරෙන බව. දැන් එතකොට මේක ඒ අරමුණේම හැසිරෙන බව. ਵਿਚාරයේ කියලා කියනවා. එතකොට මේ ප්‍රථම ධානයේ හැම වෙලාවෙම මෙන්න මේ විතක්කය කියන එක අත්‍යවශ්‍යයි. අපි ගහගෙන යන ජලයක ඔරුවක් නතර කරලා තියාගන්න නම් අපිට ඍටි බලය, හබලේ බලය අවශ්‍යයි. හබලේ බලය අතහැරුවොත් ඔරුව යනවා ගහගෙන. ඒ වගේ අපිට අවශ්‍ය අරමුණේ හිත තියා ගැනීමට නම් අපිට වෙනවා විතක්ක බලයේ ඒ කමඨහන තුලටම හිත යොමු කරන්න. ඒ විදිහට උත්සාහයෙන් හිත යොමු කර කර තියාගන්නකොට ඒ අරමුණේ හැසිරීම නිසා හිත කාම අරමුණට යන්නේ නැති නිසා හිත ප්‍රීති සහගත වෙනවා. විනායන ස්වභාවයකට පත් වෙනවා. මේ ප්‍රීතිය අපිට උපදින්නේ නැත්තේ මෙන්න මේ කාම අරමුණ ඔස්සේ හිත දුවනවා. ඒ නිසා ඒ නිසා දැන් මේ මෛත්‍රී භාවනාව කියන්නේ ලෝභයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ලෝභයේ ස්වરૂපයෙන් මෛත්‍රියක් වංචා කරන අවස්ථා තියෙනවා. නේද? සමහර අය අපිට මෛත්‍රිය කියලා මේ ලෝභයේ ස්වરૂපේ රාගයේ ස්වરૂපේ ගන්නවා. ඒකත් අපි දැනගන්න ඕනේ. අපි ඒකත් ඉදිරියේදී කතා කරමු. මේ වංචනික ධර්මයක් වශයෙන්. එතකොට විතක්ක ਵਿਚාර ඒ නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳලා සැපසහගත වෙනවා. මුළු කයම සැපසහගත වෙනවා. හිතත් බොහෝම සැපසහගතයි. සමහර කෙනෙකුට බලන්න එක්කෝ බුදු ගුණ භාවනාවක් කරනකොට එහෙම නැත්නම් හොඳ කුසලයක් කරනකොට ඒ වගේ මේ Tamanට සාමාන්‍ය සැපයක් දැනෙනවා. සැනසෙල්ලක් කියන එක දැනෙනවා. එතකොට මේ කියන සුඛය බොහෝම සාන්ත ප්‍රණීත ඉතාමත් සැපසහගත මේ සැපය කෙනෙක් දැක්කොත් කවදාවත් එයා මේ භවනාව කියන එක අතහරින්නේ නැහැ. ඒක අද අපිට කවදාවත් දැකලා නැහැ. අත් වෙලා නැහැ. ඒ නිසායි අපි කාමයට පණින්නේ. ඒ නිසා එතකොට මේ සුඛය කියන වේදනාව ඊළඟට මේ නිසා දැන් ඔබ විවිධ අරමුණු ඔස්සේ හිත යැවුවේ නැහැ. යවුවේ නැතුව එක අරමුණ තුලම හිත විතක්ක බලෙන් පවත්වපු නිසා ඔබේ හිත තියෙන්නේ කාරණක. ඒ නිසා ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාවය දැන් හිත ඒකාග්‍රතාවයෙන් විතක්. හිත එකග වෙලා සමාධිගත වෙලා කියලා කියනවා. ඔන්න මේ කරුණු ටික ඔබට මේ උපචාර පරිකර්ම අවස්ථාවල සිද්ධ වෙනවා. වරිනවා. හැබැයි මේවා ප්‍රබල නෑ. මේවා මේ විදිහට වඩලා වඩලා වඩලා මේ අනුසාර විතක්ක බලේ අරමුණ තුළ හිත පවත්වනකොට යම් වෙලාවක් එනවා හිත නීවරණයන්ගේ බොහෝ සෙයින් යටපත් වෙලා නිස්කම්බන වශයෙන් යටපත් වෙලා හිත මෛත්‍රී අරමුණටම කිඳා බසින්නාසේ බැස ගන්න අවස්ථාවක් සිද්ධ අන්න ඒ අවස්ථාවේ තමයි මේ ප්‍රථම ධ්‍යාන සිත කියන උපදින්නේ. ඒ හිත විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ ප්‍රබල ලෙස පහළ වෙලා හිතක් උපදිනවා. අන්න ඒක තමයි ප්‍රථම ධ්‍යාන කුසල සිත කියලා කියන්නේ. එතකොට ඒ විදිහට ප්‍රථම ධ්‍යාන කුසල සිත උපදිනවා. ඊළඟට අපිට විචාර පීති සුඛේ ඒකාග්‍රතා සහිත ඒ සිත් ටික තියෙනවා කාල වේලාව ටිකක් දෙවිලා තියෙන තියෙන්නේ නමුත් ඊළඟ සිත් මෙච්චර කාලයක් යන්නේ නැහැ මේ පසුබිම හා මේ සිත් පිළිබඳව ඔබට ආධුනික බව මේකේ පරිසරය හා ප්‍රථම ධ්‍යානයෙන් පස්සේ ඊළඟ දේවල් අමාරු නෑ. ඔබට ඒවා අපි එන ඊළඟ දවසේ අපි කතා කරමු. දැනට ඔබ අදහසක් අරගෙන සිහිපත් කරගන්න රූපාවචර සිත් කියලා කියන්නේ මොකද්ද? මේ ධානයක් කියලා කියන්නේ මොකද්ද? මේ ධානයන්ගේ අංග කියලා කියන්නේ මොනවද කියලා කතා කර ඒම ඔබ නැවත ආවර්ජනය කරගන්න දැනට අපි මේ අපේ මේ විස්තර කිරීම අවසන් කරනවා හදිසි වෙන්න එපා ඔබට තව ටිකක් ඉන්න. ඔබ මේ හැම වෙලාවෙම ඉන්න හැම මොහොතක්ම මතක තියාගන්න ඔබ මේ උදාරෝ කුසල් සිතක් තුළ ඉන්නේ. ඒ නිසා මේ කැපකිරීම හානියක් නෑ. ඔබට යම් අතපසුවීමක් ආවත් ඒක ඔබට අලාභයක් නෙවෙයි. ඔබේ හිත එහාට මෙහාට ඔබ කරගන්න එපා. අපේ මේ සංවිධායක මහත්මයාට යමක් මතක් කරන්න කියන්න තියෙනවා කියලා මතක් කරා. ඒ නිසා අපි එතුමාට මේ අවස්ථාව දීලා ඊට පස්සේ අපි පින් අනුමෝදන් කරලා අපේ මේ පන්තිය අද දවසේ අවසන් කරනවා. සාදු. හරි හොඳයි යන්න නම් ප්‍රාර්ථනා ගාතාවක් කියමු. හිමිනා පුඤ්ඤ කම්මේ යමා විභාග සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවංගෝ සබ්බ දුක්ඛාමොච්චතු සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධ රත්නයේට අපි දැන හෝ නොදැන වචනයකින් හෝ යම් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නේ පළමුවද දෙවනුවද තෙවනුවද අපි හැම දිනාටම සමාව ලැබේවා ලැබේවා සාදු සාදු දෙවනුවද